ගයි ගෞණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද tempat වෙමු ධර්ම දේශනාව සඳහා tempat වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ උනිච පරං ආනන්ද වික්ඛු අමනසිකරිත්වා ආකාසානං ඡායතනං අමනසිකරිත්වා විඥානං ඡායතනං ආකින්චඤ්ඤා ආය සංඥං පටිච්ච මනසිකරෝති ඒකත්තං තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දැන් මේ චූර ශුන්්‍යත සූත්‍රයේ ඕම ගැඹුරු පැත්තකට එහෙම නැත්නම් ගොඩක් නිකන් ගුඩ පැත්තකට තීරුම් ගන්න බැරි පැත්තකට වගේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික බැස ගැනීමක් තමයි කරන්නේ. ඒකේ සර්වඥතා ඥාණයට මේ විදියට හොඳට විෂදව අවස්ථාවෙන් අවස්ථාවට විශ්ලේෂ කරන්න පුළුවන් වුණාට අපේ වාසනාවට භාවනා කරන හැම කෙනාටම එහෙම නැත්නම් ගුරුවරයාට මේ කියන අවස්ථා හරියටම අර්ථ ඡායාව වශයෙන් වෙනස්කම් වශයෙන් දැනගන්නවා කියන එක එච්චර ලේසි නෑ. ඉතින් එතකොට මේක අන්ධකාරයේ අතගෑමක්ද එහෙම නැත්නම් ඔක්කොටම මේ තරම් ගැඹුරු ඒ ධර්මයේ පිළිබඳ සූදානම් මනසක් තියෙන්න ඕනේද? මේ දෙක අතරමැද සාමාන්‍ය ඒ වගේ ගැඹුරු ධර්ම අවබෝධයක් අවස්ථාවෙන් අවස්ථාවට මේ මේ මෙහෙවා ගැනීමේ අවබෝධයක් නැති වුණත් මේක කොහොමද සාමාන්‍ය කෙනෙකුට විසඳෙන්නේ කියලා බැලුවොත් ධර්මයේ තියෙනවා ඕපනයික කියලා ගතියක් සක්කාතෝ භගවතා ධම්මෝ සංදිත්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ ඕපනයික කියලා කියන්නේ ඒක එකින් එකට එකින් එකට මෙහෙවරන එකින් එකට එකින් එකට යොමු කරනවා එකින් එකට එකින් එකට නතු භාගයක් පෙන්වලා දෙනවා ඒක අපි සාමාන්‍ය දන්නවා එදිනදා ජීවිතේ අපි සාමාන්‍ය සමාජයේ වැරද්දකට බෙලඹෙච්ච කෙනා ඇබ්බැහියක් වෙනවා ඒක. දිගින් දිගට දිගින් දිගට සූදු කාර්යය සූදු අන්තිමක් වටපත් වෙනවා. බොන මිනිසයා එnde ende ende ende එකට යනවා. කුඩු ගහන එක්කනත් වෙනතට වැඩිය අප්‍රමාණ වලින් කුඩු පාවිච්චි කරමින් දිගට ඇදගෙන යන ගතියක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් <clears throat> මේ ඇබ්බැහිය කියන වචනේ එහෙම නැත්නම් ඒ කියන නරක පුරුද්ද නරක වචනයක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඒක නිසා අපි බලන්න පුළුවන් තරම් කෙනෙක් හිතෙන්නපත් උනාට පස්සේ ගලව ගන්න එක හරි අමාරුයි. ඉතින් පුළුවන් තරම්පත් වෙන්න ඉස්සරලා පුළුවන් තරම් ඒකේ ආදීනව කියලා ඒකටපත් නොවීමට කටයුතු කරන එක. ඒකෙත් නිකන් දර්ශනයකට කියනවා ගොනමනිෂ්කට බණ කියනවා නම් බොඩ ඉස්සල්ලා බණ කියන්නේ කියලා. ඊට පස්සේ බණ කියලා වැඩක් නැහැ. ඒ මාසයට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ ඒ වෙනකොටත් ඒ මාසයක් බැහැ වෙලා තියෙනවා. ඒ වගේ මේ ධර්මයේ තියෙන මේ කටයුත්තේ ඒ උපනයනය කරන ගතියක්. එකින් එකට එකින් එකට තුඩු දෙන ගතියක් තියෙනවා. ඒක නිසා පූර්ණ ඒ පිළිබඳව <clears throat> සිටිය මතේ නැති වුණාට එහෙම නැත්නම් සම්පූර්ණ ධර්මාභෝධය නැති වුණාට ඒකේනා ශ්‍රද්ධාවෙන් සතතබ්භ්‍යාසයේ යෙදෙනවා නම් සතතබ්භ්‍යාසය කියලා කියන්නේ නිතිපතා භාවනා කරනවා නම් ඒ කෙනාට කමඨාන් වාර්තාවේදී හරියටම චිත්තට ලියා ගන්න බැරි වුණාට මොකද්දෝ ගමනක් යනවා. සුද්ධ විවි සුද්ධ විවි සුද්ධ විවි ගමනක් යනවා. ඒක නිකන් අනුභුබ්බේන මේ දහාවි තෝකතෝකං කනේ කනේ කියන ඔය ධම්මවද ගාතාවක් තියෙනවා. ඒ උපත් දක්ෂ සංකරුවා අනුපූර්වේ ටිකෙන් ටික තෝකතෝකං කනේ කනේ මොහොතක්වත් අත නැහැ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් නිද්දනෝ මලමත් කරනවා. ඒ රත්තරන් භාණ්ඩේ නැත්නම් රෙදි භාණ්ඩේ මල අරිනවා. ඉතින් ඉස්සර ඉස්සල මල කැපෙන එක සාමාන්‍යයෙන් භාණ්ඩයේ අයිතිකාරකමක් තේරෙනවා. නමුත් එයා මේ රත්තරන් වතුරේ දාන්න ඉස්සෙල්ලා අර මැදපු එකම බොහෝ වාරයක් මැදිනවා. එයා හැඩ බල බලා මැදිනවා. මොකද හේතුව ඒ රත්තරනේ කපලා තියෙන කැටයන් අස්සට ගිහිලා තියෙන මජන් ඇස්සගේ තියෙන තෙල් කාරන් එහෙම ලේසි නෑ. ඒක අපිට පේන්නේත් නෑ. රත්තරන් වතුර දාන එක කරා අපිට හිතුනොත් දැන් නම් ඇති දැන් නම් වතුර දාලා ගත්තට ප්‍රශ්නයක් නෑ කියලා. එයා එහෙම කරන්නේ නෑ. එයි දිගටම කරගෙන කරගෙන යනවා. ඒ වගේම පිහියක්, දැලි පිහියක් මොහක් තියෙන කෙනා මැදල මැදල මැදල මැදලා ඒක ඔහේ මැද මැද ඉන්නවා. ඒ මදින හැම වෙලාවෙදීම ඇති කරගත්ත මෝහාත තුවාල කරගන්න නැතුව තවදුරටත් ඒක ජීවන චුණු තත්ත්වයටපත් කරගන්න. පීරක් ගාන නියනක් ගාන පරණ වඩුවොත් අපිව සාමාන්‍ය කෙනෙක් ගන්නවා වගේ නෙවෙයි ගාලා ගාලා ගාලා ගාලා ඒ පුදුම මොහත් කිරීමක් කරන මේ අවසාන අධිරේ ඒ මොහත් වීම පේන්නේ නැහැ අපිට. ආධුනිකයෙකුට පේන්නත් බෑ. හැබැයි වඩුව ඉගෙනගත්ත සාත්‍රයේ හැටි එහෙම තමයි. අන්නේ මල අරින රංකරුව කරන සාත්‍රෙත් ඒකම තමයි. එකම දේ කර කර කර කර ඉනවා. ඉතින් එතකොට අර මූලධර්ම ධර්ම නැතත් ඒක නිතිපතා කරන්ඩ යම් ප්‍රමාණයක ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඒක නිසා යම් ප්‍රමාණයකට වැඩිච්ච ඉන්දිය ධර්ම මෙතන ඉන්දිය ධර්ම කියලා සඳහන් කරන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම නවහාකාරයේ ඉන්ද්‍රියානි තික්ඛානි භවಂತಿ කියලා ඒ යම් ප්‍රමාණයකට වැඩිච්ච ඉන්දිය ධර්ම තීක්ෂණ කරන්න ඕන. ජීවන ජීවන කරන්න ඕන. ඒකට ආකාර 9ක් මුළු ත්‍රිපිටකයේම තියෙනවා එකතු කරලා විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා. ඒකේ සද්ධාය කිරියාය සම්පාදේති, සක්කච්ඡ කිරියාය සම්පාදේති, සාතච්ඡ කිරියාය සම්පාදේති කියලා තමයි පටන් අරගන්නේ. ඒ කියන්නේ දැන් ඇති කියලා මේ කර මේ කර බුදුල් අරින්නේ ඒකම කරනවා. ඉතින් වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ මිනිස්සයා අසවල් ගුණයටද මේක කරන්නේ කියලා. ඒක සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ ව්‍යාපාරයක් දියුණු වෙනකොට ඒක නිකන් S shape curve එකකින් තමයි පෙන්වන්නේ. මුලින් මුලින් යම් ප්‍රමාණයකට හිමීට ගිහිල්ලා මේක පාරට ගැම්ම ගන්නවා. ගැම්ම අරගෙන ඉහළට ගියාට පස්සේ ඒක ෆ්ලැට් ඔෆ් වෙලා යනවා. ඉතින් ඒ ආර්ථික විශේෂඥයා බලන්නේ අර මුල්ම ප්‍රදේශයේදී කරන ආයෝජනය ආයෝජකයන් තේරෙන්නේ නැහැ. ඒගොල්ලන් කියන්නේ එක හැම දාපු ගමන් සල්ලි හම්බ වෙන්නේ නැහැ. මේකේ යම් මට්ටමකට ගියාට පස්සේ පුදුම වේගයකින් ඒ අවසමෙන් marginal revenue marginal cost එකට ලැබෙන marginal revenue වැඩි වෙනවා. ආන්තික යොදන එක එකකට ලැබෙන ආන්තික ලාභය වැඩි වෙනවා. ගිහිල්ලා හැබැයි ඒක මට්ටමට ආවට පස්සේ ඒක විසින්ම ඒක ආය මට්ටම් වෙලා යනවා. ඉතින් එතෙන්ද යනකොට ආයෝජක කියන්නේ තේරෙන්නේ නැහැ. නමුත් ආර්ථික විශේෂඥයා දන්නවා මෙතෙන්ද එනකොට කොච්චර ආය ආන්තික පිරිවැයක් දැම්මට ලැබෙන ලාභ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට එක්කෝ කම්පැනි ඩිසෝල් කරලා ආයේ කම්පැනියක් හදනවා. ඒ වගේ දේවල් තමයි කරන්නේ scale of economics කියලා. මම හරියට ඉගෙන ගන්න උත්සාහ කරා මට තාම හරියට ඒක තියෙදික ඉගෙන ගන්න බැරි වුණා. නමුත් මේ කියන්න හදන්නේ ඒක දියුණු වෙලා ගිහිල්ලා ඒක තැනකදී මට්ටම් වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් දියුණුව පේන්නේ නැති වෙන්න පටන් ගන්නවා. ඒ වුණාට ওই සාමාන්‍ය ප්‍රසාද සද්ධාවින් ඉන්න කෙනාට ඒක තේරෙන්නේ නැති වුණාට මේ සද්ධාව භාවනාවට වැය කරලා භාවනාට ආයෝජනය කරලා කරන කරන එක්කනට තේරෙනවා බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මේ පාරමිතා පුරනවා කියලා එකක් කරනවානේ. පාරමිතා පුරනවා කියන්නේ පූර්ණත්වයේ සඳහා අවශ්‍ය කරන මේ පින්දහම් කරගන්නවා. එහෙම නැත්නම් මේ අවශ්‍ය සුදුසුකම් ටික සකස් කරගන්නවා. ඒ සකස් කරන්න ගියාම අසීමිත වේ දෙක කරනවා. ඒ පේන්නේත් නැහැ කියලා. මහබෝසත් වහන්සේ ළමකට අර අනිකයට බෙහෙන්නේ නැහැ. කරලා කරලා කරලා තමයි මේ අදිෂ්ඨාන ශක්තිය ගන්න. ඒක කොච්චරද කියනනම් මහ පොළොවට අත තිබ්බොත් මහ පොළොවත් දෙතරන තරමට. සිත් පිට නැති මහ පොළොවත් දෙතරන වට්ටමට අදිෂ්ඨාන ශක්තිය ගන්නවා. ඒ වෙලාවේ තමයි එහෙම කළ තමයි මාර පරාජය කරන්න කියලා අපි ඉතින් පොත්වල නම් කියලා තියෙනවා. නමුත් ඒ විදිහට අර කස කැවෙන වෙලාවේ ගැම්ම යන වෙලාවේ සද්ධාවෙන් කටයුතු කරන්න ඒ කියන්නේ නිකම් මේ ප්‍රසාද සද්ධාව නෙවෙයි. අමූලික සද්ධාව නෙවෙයි. ඒකට ඕකප්පන සද්ධාව කියන්නේ ඒක බෑහලා Taman දන්නවා. සමහරලාට භාවනා හරියන්නේ නැහැ. සමහරලාට කරදර එනවා. සමහරලාට එපා වෙනවා. නමුත් Taman නිතිපතා කාලසටහන කරන වැඩ කරන්න ඉතින් ඒක හරි අභියෝගජනකයි ජී ජීවිතේ. අභියෝගජනකයි පෞල් ජීවිතේ. ඒ නිසා තමයි පැවිද්දක් නැත්තම් මේ වගේ නේවාදික වැඩමුළු සංවිධානය කරන්නේ. ඒ වුණත් ඒක ජීවිතේ පුරාවට තියෙන අභියෝගයක්. ඊට සක්කච්ඡ කිරියාවේ සම්පාදේති. සක්කච්ඡ කිරියාවේ කියන එක සකස් කළ කරනවා කියන එක තමයි අපි සිංහලට දාන්නේ. ඉතින් ඒක එච්චර හිතවදින්නේ නැහැ. එimhe සකස් කර කරනකොට ලොකු ස්වාමීන් වහන්සේකට ලියනවා ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න ඕන. මේක නිකන් ආවට ගියාට කරන්න එපා. ශාසනයේ කටයුතු වමතින් අල්ලන්න එපා. ශාසනයේ කටයුතු අද්දකින්ම අල්ලන්න ඕන. දෝතිම අල්ලන්න ඕන. ඉතින් අපි දන්නවා අපි භාවනා කරන යනකොට සමහර වෙලාවට ඉතින් අර වෙලාවට වාඩි වුණාට අපි ඒකට එච්චරම පේ වෙලා නැහැ. නමුත් සක්කච්ඡ ක්‍රියා සම්පාදේති කියලා කියන්නේ ඒකට ඒ සූදානම් මයින්ඩ්සෙට් එක එහෙම නැත්නම් ලෑස්ති මනස ඒක නොමියෙන ශ්‍රද්ධාවක් නොමියෙන ක්‍රියාශූරකමක් අවශ්‍යයි. ඉතින් ඒක ඇත්තටම මනුෂ්‍යය තුල නැහැ. මනුෂ්‍යය තුළ තියෙන ටිකක් දුර දුරන නතර වෙනවා. ඒකට කියන්නේ බෝධිලිම වගේ කියලා. බෝධිලිම ගොදුරක් ළඟට යනකොට දූවල ගිහලා ඔළුව පොඩ්ඩක් හොල්ලෝල්ලා ඉන්නවනේ. ඊටසේ ආයෙ ටිකක් දුවනවා ආයෙ හොල්ලෝල්ලා ඉන්නවා. ඉතින් පණිතරාමයට එන යෝගාවචරින්ද බුදුරජාණන් කියන්නේ කැමලියන් යෝගීස්ලා කියලා. ඒක වෙලාවකට අද්දම නිවන් දකින්න ඕනේ ධර්මමණ්ඩිය ගහගෙන තත්තමල භාවනා කරනවා. ආයෙ මාස ගානකට නැහැ. දැන් මේක එහෙම නෙමෙයි මේක දිගට කරගෙන යනකොට කිරිල්ලත් ආදර ගෞරවයෙන් නැමීෂිත කරන්න ඕන. ඊගාට සාතච්ච කිරියාවේ සම්පාදයේදී නිතිපතා කරන්න ඕන. ඉතින් අපිට වෙලා තියෙන ඔය අනිකුත් වගකීම් යුතුයකම් අනම්මනන් නිසා අපිට ගොඩක් හිතෙනවා මේක දිගටම කරන්න තියනවා හොඳයි. නමුත් අනිකුත් වග බහාර යුතුයකම් තියෙනවානේ. ඉතින් සමාජලට අපි ඇත්තටම යුතුයකම් එනවට කැමතියි. මේ භාවනා ඒ තරම් එපා වෙලා. සමහර වෙලාවට ඒ තියෙද්දි දිගට කරන්නේ මේ කාරණා තුන මේ ජීවිතේම නිවන් දකින්න නැත්තම් පස්චිම භවිකයා තුල භාවනා විදි වැඩෙන දෙයක්. පටන් ගන්නකොට එවුව නෑ. පටන් ගන්නකොට අපි නිකම්ම විනෝදාංශයට වගේ තමයි ගතිය වඩන්නේ, වැඩ කටයුතු කරන්නේ. ඉස්සරහට යනකොට මේක අවශ්‍යයි. ඊට පස්සේ කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨපේති. යාට පේනවා යම් යම් තැන් වලට ගියාම මේ වගකීම් යුතුයකම් කොන්දේ අමාරු අර කරදර මේ කරදර එනකොට මේ කය සහ ජීවිත ආසාව නිසාම අපි භාවනා කියනවා. භාවනා කියලා නැගිටලා යනවා. නමුත් ඉස්සරහට යනකොට තේරෙනවා මේ ගිනි ගන්න දණ්ඩේ උපමාව පෙන්නලා යට දීයක් හොඳට හයියට පාග ගන්නවා. ඒකේ පොඩි ගුරු එකක් තියෙනවා. ඒක උඩ හයිය ඒකට ගැළපෙන ලීයක් තියලා අතුල්ලාගෙන අතුල්ලාගෙන යනකොට ඉස්සර ගිනි පෙති තිබුණ නැති කාලේ අර ගිනි ගාන දණ්ඩේ අග ටික ටික ටික ටික රත් වෙනවා. රත් වෙලා රත් වෙලා රත් වෙලා ඒ කෙලවරේම තියෙනවා පොඩි මං අහලා තියෙනවා දැකලා නැහැ මේ ගිතෙල් ටිකක් තියක්ක පුළුම් කෑල්ලක්. හොඳටම ලීය පිච්චිගෙන එනකොට අර ගිතෙල් වල තිබ්බහම ඒක ගිනි ගන්නවා. නමුත් අර ගිනි ගන්න කිට්ටු වෙනකොට අතුල්ලා අතුල්ලා අද්දකර දෙනවනේ. එතකොට බිම කියලා ආය ගත්තොත් අර ගින්නේ අර තාපේ හිටින්නේ නැහැ. ඒ උත්තර රාණි අදර රාණි කියලා මේ දෙක අතර ඒ අතුල්ලන ඇතිල්ලිල තව දැන් නම් අත් දෙකට දිරන නැත කරනවා කියොත් අර මෙතෙක් අතුල්ලපු ඒවා ඔක්කොම මේ රශ්මිය බහලා යනවා. ඊගාව පටන් ගන්නකොට හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙන්නෙම මගදී නතර වෙන්නෙම යෝගාවචරයකට නම් කයට සහ ජීවිතයට තියෙන ආසාව නිසා. ඉතින් කායේච ජීවිතේච අනපේක්ෂතාව පට්ටපේටි. ඉස්සරහට තේරෙනවා මේ වැඩේ කරන්න ගියොත් ආයේ ගිහිල්ලා එන්නම් කතාවක් බෑ යන්යන් කියලා යන්න වෙනවා. අන්න ඒ වගේ පොදුම ඒකට කියන්නේ පධාන වීර්ය කියලා. 아무තු වීර්යයක්. ඒක භාවනාදීම තමයි එන්නේ. ආවට පස්සේ අනික් කෙනෙකුට විශ්ව කරලා දෙන්නත් බෑ ඒක. Tamanට විශ්ව කරගන්නත් බෑ ඒක. ඒක නිකන් ඇබ්බැහියට වගේ දිගට කරනවා. ඒ වගේම කරලා යම් මට්ටමට ආවත් ඒක ආශේවන ප්‍රත්‍ය කියලා දිගටෝම කරන්න ඕනේ. ඉතින් ඒකට අපේ සාමාන්‍ය පුද්ගල ජීවිතය ගත්තොත් අපිට හරියට බාධක තියෙනවා. ඒ නිසා ඒකම නැවත නැවත නැවත නැවත ආසේවනප්පත්‍ය කියලා දිගට කරනවා කියුවාම ඒක කොච්චරද කියනවනම් ඒක කොච්චරද කියනවනම් බුදු වුණාට පස්සෙත් භාවනා කරනවා. රහත් වුණාට පස්සෙත් භාවනා කරනවා. රහත් වුණාට පස්සෙත් දුතහඟ රකින්නවා. ඉතින් මොකටද කියලා හිතනවා. බුදු වුණාට පස්සෙත් ඉතින් පාටියක් දාලා ජොලි ඉන්න බෑනේ. විභාගේ පාස් වුණාම පොත් ටික විසිකරුවා. අපි නිකන් ඉවරනේ ඒක ඉවරයිනේ. පෙල්ලුණත් කමන්නේ පාස් වුණත් කමන්නේ නැහැ. මේකේ හිම එකක් නැහැ. ඇයි එහෙම කරන්නේ? කොහොමද ඒක කරන්නේ? ඉතින් මමත් පැවිදිලා අවුරුද්දකමාරක් දෙකක් විතර වගේ ඔය ඥානාරාම ස්වාමීන්ගේ හැමදේම ඔත්තු බල බල හිටිය කාලයක්. මේ මේ මිනිස්සෙක් මිනිසෙක් මාත්මනුසෙක් කියනකොට මම ඉන්නේ සම්පූර්ණ වෙන ලෝකෙක. මේ ස්වාමීන් වහන්සේ අපි හිතනවා මට ඉදාම තේරුණා ගරු කටයුතු ආදර්ශ චර්යයි. කොයි වෙලාවෙත් ඒ සතියෙන් නැවතිල්ලේ නිසද්ද වැඩ. ඉතින් මං ගිහිල්ලා ඇහුවා දැන් ස්වාමීන් වහන්සේ අපි නම් මේ ගොරකෝ මේ පැවිදිච්ච ගමන් ආපු ගමන් තාම ගිහි ගඳ ගිහිල්ලවත් නැහැ. අපි නම් තටමන්න ඕනේ. ඒකනේ පැවිදිදී දැන් ඔබ වහන්සේ මොකටද මේ තටමන්නේ කියලා. මං කියන්නේ ඔබ වහන්සේ වැඩි ඉවරයිනේ කියන එක නොකිය. ස්වාමීන් වහන්සේ මොනවක්වත් කිව්වේ නැහැ. ඒකට කිව්වා නම මේ ජීවිතේ වැඩ කරනකොට ලැබෙන ජයග්‍රහණය හෝ පාඩුව නෙමෙයි ප්‍රශ්නේ. අපි මරුණට පස්සේ මොකද්ද ඉතුරු වෙන ආදර්ශය කියලා හිතන්නේ කිව්වා. වැඩක් කරනකොට මේ ලාභ ලබා ගන්න හෝ ඒ ඒ අවශ්‍යතාවය ලබා ගන්න එක නෙවෙයි වැඩේ. ඒ කරගෙන යන වැඩේ නිසා ඕනම කෙනෙකුට තේරෙනවා මෙයා ශාසනයට වැඩ කරපු කෙනෙක්. ඒකෙදී සීමාවල් නැහැ. ඒ ඒ කියන උපනිශ්‍රේ උපනිශ්‍රේම නෙවෙයි ඒකට කියන්නේ නැවත නැවත කිරීම ආසේවනප්පත්‍ය කියලා. ඉතින් ඒකට තමයි තේරවාදී කියන්නේ. ඒ ආසේවනප්පත්‍ය මහායානෙ නැති වෙන්නේ ඉඳ තියෙනවා. ඒ ආශේවන ප්‍රත්‍ය කතෝලික ආගමේ නැති වෙන්න ඉඩ තියෙනවා. Hindu ආගමේ නැති වෙන්න ඉඩ තියෙනවා. මේක මේ ජීවිතේ ඉවර කරන වැඩක් නේ. ඔය කිසිම අනිකුත් ආගම් වල අනිකුත් නිකායවල මේ ජීවිතයේදී මේකන කතාව නැහැ. ඒක තියෙන්නේ මේ ඉදිරියට බලාගෙන යන ගමනේ මේක මේ බාලාංශ පන්ති නැත්නම් මොන්ටිසෝරි පන්තිය කරලා ඉස්සරහට තමයි අපි ඇඩ්වාන්ස් ලෙවල් හයි এডুকেෂන් යන්නේ කියලා. දැන් මේක නෑ කරගෙන කරගෙන යනකොට Taman තේරෙනවා මේක මේ ජීවිතේ මෙවර කරන්න නම් ඒ ආශේවන ප්‍රත්‍ය කියන්නේ ගැම්ම දිගට කරගෙන යන ගතිය තියෙනවා. ඉතින් ඒ වගේ යන කෙනෙකුට යම් වෙලාවක අර මුලින් මුලින් කියන ගොරෝසු දේවල් ධරත පරිලාහ ග්‍රාම සංඥාවල් නිසා එන ධරත පරිලාහ ඊට පස්සේ අරඤ්‍ය සංඥාව නිසා එන ධරත පරිලාහ ඊට පස්සේ පටවි ධාතුව දිශා ඒකත් අමාරුවෙන් පටවි ධාතුවට හිත දාන්නේ. ඒකෙත් වෙනවා ධර්ත පරිලාහ. ඊට පස්සේ ඒකේ අභාවය තමයි ආකාසානං ඡායතන කියලා කියන්නේ. ඉතින් එතෙන්ද යම් කිසි කෙනෙක් ගියයි කියමුකෝ. දැන් මේ සභාවේ ඉන්න කවුරු හරි. ඉතින් ගියාට පස්සේ යාට හිතෙන්නේ අච්චර කරදරකට හිටියට පස්සේ දැන් නම් වැඩේ හරි කියලා හිතෙනවා. දැන් නම් මොනවත් බාධාවක් නැහැ. දැන් නිකන් තද බල ට්‍රැෆික් ජෑම් එකක ඉඳලා දැන් යන්න බාර හම්බෙලා වගේ. ඉතින් එතකොට එයා ලියන්නේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. ඉතින් ඒක අපි මන්දොත්සහයි කරන්නේත් නැහැ. ඉවරයි තමයි. හැබැයි ආංශිකවයි ඉවර වෙලා තියෙන්නේ. නැත්තම් මේ ලැබිච්ච ශූන්‍යතාවයේ සාපේක්ෂ එකක්. ඉතින් යෝගාවචරය සමහරකට අධිතක්ෂීරුවට යනවා. දැන් නම් මගේ වැඩ ඉවරයි කියලා. කියලිවලා ඒ ඒ ලැබිච්ච විවේකයේ මේ සංඥා වේදිත නිරෝධයේද මේක අනිමිත්තද මේක ශූන්‍යතාවයේද මේක තුච්ඡතාවයේද රිත්තාවයේද කියලා ඉතින් කමඨාන් වාර්තාවට දානවා ඉතින් අපි ඊවට නඩු කියන්නේ නැහැ. ඒව සම්පප්පලාපරට ගණන් ගන්නෙත් නැහැ. බොරු කියන්නේ යන්නෙත් නැහැ. මෙයාගේ පැත්තෙන් බලනකොට අර තිබිච්ච සංසාරික දුක් එක පැත්තකින් ඉවරයි. කොතෙන්දද ඉවර වෙන්නේ මේ ආකාසානං ඡාන්සයෙන් කියලා කියන්නේ රූප ධර්ම සම්බන්ධව තිබුණු දර්ශපරිලා ඉවරයි. නමුත් මිනිස්සුෙකුට ස්කන්ධ පහක් තියෙනවානේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඉතින් අර කාට හරි ඒ වගේ තෝතැන්නක් ලැබුණාට පස්සේ ඉස්පාසාවක් ලැබුණාට පස්සේ ඒක හිතන්නේත් නෑ ඒක නා මට මේ ජීවිතේදී මෙච්චර පහසුවක් මෙච්චර ඉස්පාසාවක් ලැබෙයි. ඒකට අර අධිතක්ෂිරෝට යනවා. ඒ අධිතක්ෂිරෝට යෑම පුද්ගල දෝෂයක් නෙවෙයි. ඒ අපේ තියෙන මනුස්ස මනසේ හැටි. අපි හරිනාම වෙලා තියෙන හැටි. මොකද ඒක කරගෙන කරගෙන ඉන්නකොට ගුරුවරයෙක් කතා කරලා කියනවා දැන් හරි වට මේ ප්‍රශ්නයක් නැහැ මේකට ඉන්ටර් යන්න පුළුවන් නේ. ඒකට තේරෙනවද දැන් ඒ හිස්තනට ඒ කියන ආකාශයට මනාපයක් සහ අරමුණු වලට අමනාපයක් කියලා මෙතන මනාපමනාප දෙකක් පොඩ්ඩක් හොල්මන් කරනකොට තේරෙනවා කියන්නේ. ඒක හරි අමාරුයි ඒත්තු ගන්නලා දෙන්නේ යෝගාවචරය. ඒක අනිත් පැත්තත් හිතෙනවා. සාමාන්‍ය ගමන යන්නේ නැති කෙනා රූපෙට කැමති අරූපෙට කැමති නෑ. මේ තණ්හාව જાති තුනක් තියෙනවා නැත්නම් ජීවිතයේ තියෙනවා ඕලාරික අත්පටිලාභ, රූපී අත්පටිලාභ, අරූපී අත්පටිලාභය කියලා කෝෂ තුනක්. ඒක තමයි මම එදා උත්සාහ කරේ ඒ පොට්ටපාද සූත්‍රයෙන් ගෙනත් දාන්න. ඉතින් ඒක නිසා අමාරුයි අපිට මේ රූපී අත්පටිලාභයෙන් අයින් වෙන්න. ඒක තමයි කාය ජීවිත නිර්පේක්ෂ වෙන්නේ කියලා. ඒ වෙනුවට අපි දැන් රූපයකට රූප කර්මස්ථානයේ හිත දාන එක තමයි කායනපස්සනාව කියන්නේ. ඒ තමයි පටවි ආපෝතේ යො කියලා අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ. දැන් මෙතෙන්දී පටවි ධාතුව පෙන්ලා දීලා තියෙනවා. දැන් මේ පටවි ධාතුව භවනා කර කර ඉන්නකොට ඒක ගෙවන් වෙන එක බාධාවත්ද හරි දෙයක්ද? ගෙවන් වෙනවා දකින්නක සතිය වර්ධනයක්ද? සතිය දුර්ලකමක්ද? ඉවන් වෙනවා දකින්නකොට සමාජයේ වැඩිවීමක් වෙනවද අඩුවීමක් වෙනවද කියන එක කාටවත් විනිශ්චය කරන්න බෑ. නිසා සමහරු ඉවන් වෙනවට කැමති නැහැ. ඒගොල්ලන්ගේ තියෙන ආප්තෝපදේශ තමයි දන්නේ කා හොඳයි නොදන්නේ කාට වැඩිය කියලා. known devil is better than unknown කියලා කියන නිසා ඒගොල්ලෝ නොදන්න දෙයට බයක් සහ දන්න දේ එක අතගගා ඉන්න ගැටියක් තියෙනවා. ඒගොල්ලෝ ආකාසානං චෛතර කැමති නැහැ. මොකද ඒක නොදන්න දෙයක් මේකේ තියෙන්නේ අන්නෝන්නේ එහෙම නැත්නම් නිදහසක් නේ. ඒගොල්ලෝ ඊට වැඩිය කැමති අර දන්න රූපත් එක සෙල්ලම් කර කර ඉන්න. ඒගොල්ලෝ ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. යම් හේකින් සරුවචන් ආංශයේගේ මේ ගමන තේරුම් ගන්න කමඨාන සුද්ධ වෙලා ආකාසානං ඡායතනේ කියන මේ රූප ධර්මයාගේ අභාවයේ හිස් භාවයේ දැක්කහම ඒක අදි탁සිරට යන එක ගැන මම ටිකක් කතා කරා. නමුත් කාලයක් යනවා දැන් කවුරුහරි පෙන්වලා දෙන්න ඕනේ. එතකොට Taman කැමති නේද? ගොරෝසු පටවි ධාතුව, සියුම් පටවි ධාතුව, අතිසියුම් පටවි ධාතුවට වඩා හිස්තැනට කැමති නේද? ඒකේ අභාවයට කැමති නේද? එතකොට මෙතන තාම මනාපමනාප දෙක තියෙනවා නේද? ඒකේ තාම රුචි අරුචි දෙක තියෙනවා නේද? ප්‍රිය අප්‍රිය දෙක තියෙනවා නේද කිව්වහම යා හරි අමාරුයි ඒක තේරුම් ගන්න. ඉතින් එහෙනම් මොකටද මේ භාවනා කරන්නේ? එහෙනම් මොකද්ද මේ ආධ්‍යාත්මය කියලා කියන්නේ? මේකටත් මනාපෙන්නේ නැතුව යන්න පුළුවන් දෙයක් නෑ නෑ උතෙන්ට යනකන්නම් මනාපේ ඕනේ. උතෙන්ට ගියාට පස්සේ ඒකේ තියෙන මේ තෘෂ්ණාව වැඩ කරන හැටි ඒක ඒක කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තමයි විස්තර කරන්නේ. ඉතින් ඒක පිළිබඳව හරි අඩුයි අපේ විස්තර කතා. කාම තණ්හා කියලා කියන්නේ ඉදurang පිනවීම කියලා අපි නිකන් සාමාන්‍යයෙන් හිතාගමු ඒක තමයි ග්‍රාණ සංඥාව කියලා කියන්නේ. කාම තණ්හා. ඊට පස්සේ භව තණ්හාව කියලා කියන්නේ ඊගාවාත්ම නිවන් දකින්න නැත්නම් ධාර්මික ජීවිතයක් ගත කරන්න එහෙම නැත්නම් බයලජ්ජාව ඇතුව ගත කරන්ද එයා භව තණ්හාවක් ඇති කරගන්න. ඒකට හැබැයි කාම තණ්හාව දුර්වං කළා තමයි ඒ ආධ්‍යාත්මික චරිතයට යන්නේ. ඉතින් එහෙම ගිහිල්ල ඉවර වෙලා ඒකේ අභාවය විභව තණ්හාව කියලා කියන්නේ. ඉතින් වෙස්ටර්න් සයිකියාට්‍රිස්වල උගන්වනවා මම දන්න විදිහට ඒ අපි මොකක් හරි ළඟා කරගන්න මොකක් හරි પરමාර්ථයකට යන්න මොකක් හරි ගෝල් එකට යන්න ගියාම අපි ලොකු මොටිවේෂන් එකක් ඇති කරගන්න එපා මම මේ දේ කරන්න ඕනේ කියලා අපි ඒකට පොසිටිව් තින්කින් කියලා කියනවා ෆෝවර්ඩ් ප්ලෑනින් කියලා කියනවා එහෙම කරගෙන කරගෙන කරගෙන යනකොට ඒකට තල්ලු කරන්න මයි ළඟ විල් පවර් එකක් තියෙන්න එපා මයි ළඟ මොටිවේෂන් එකක් තියෙන්න එපා නමුත් ඒක ගෙවිගෙන යනකොට එයාට තේරෙනවා දැන් ඒකේ අනිත් පැත්ත එන්න පටන් අර ගන්නවා විභව තණ්හාව. විභව තණ්හාවට කියන්නේ death instinct කියලා. මේ දේ හරිය නැත්නම් මම වහකනවා. මං සීදින සටහන. ඒ death instinct එක තමයි අපි බැරිම තැන පාවිච්චි කරන්නේ. ඒකත් මානව මනසේ මොනවද කියන්නේ? ඒක අපේ දී ඇති සාධකයක්. ඒක අපේ හැටි. ඒ ඩෙත් ඉන්ස්ටින්ක්ට් එකේ මොටිවේෂන් එකක් නැහැ. මොටිවේෂන් එකක් ඇතුව කරපු දේ පරදිනකොට තමයි මේක එන්නේ. ඒකට මේ විභව තණ්හාව ගොඩක් වෙලාවට ඒ වගේ නිකන් ඩෙත් ඉන්ස්ටින්ක්ට් එකක් වගේ එකක්. අභාවයටයි කැමති. ඇති දෙයට නෙමෙයි. ඇති දෙය නැති ඇති දෙය හේව නැල්ලට. ඒ තමයි මැටර් එක නැත්නම් ඇන්ටි මැටර්. එහෙම නැත්නම් ඩාර්ක් මැටර් කියලා මේ අපි දන්න කාලේ භෞතික විද්‍යාවේ වචන දෙක එළියට ආවා. මේ පැති කිසිම ආගමක කතා කරන්නේ නැහැ. මොකද ਸਰබලධාරී දෙවියන් වහන්සේ වහපු ලෝකේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. ඕකේ කාපල්ල බීපල්ල ජොලි කරපල්ල කියන කතාව තමයි තියෙන්නේ. ඒක අභාවයේ කරන්න බෑනේ. දැන් මෙතන අභාව ප්‍රඥප්තියට නොගිය නෙවෙයි. හැබැයි මම මේ කියන්න හදන්නේ ඒක ගිහිලා තියෙන්නේ රූප ධර්ම වල අභාවයේ විතරයි මේ දැකලා තියෙන්නේ. තව ඊටු හතරක් තියෙනවානේ. වේදනා සංඥා චේතනා විඥාන කියලා වේදනා සංඥා සංස්කාර විඥාන කියලා. ඒ හතර යාට තේරෙන්න ටිකක් කල් යනවා. දැන් මම සෑහෙන පැත්තක් ළඟා කරගත්තා මේ රූප ධර්ම සම්බන්ධව. රූප කිව්වම මෙතන මේකත් කියලා මේ ඉස්සරහට යන්නේ කොහොඳයි. මේ රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියන පහම මෙතන වැටෙනවා. රූප කිව්වම අපේ ඔළුවට එන්නේ වර්ණ සංඨාන විතරනේ ඇහැට පේන දේවල් නේ. නෑ. මේකට රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, වට්ටබ රූප ඔක්කොම එනවා. ඒකට ආකාසානංචායතනෙ කියලා කියන්නේ ඒ ඔක්කොගෙම අභාවය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. නමුත් යට ඊට යට වේදනා සංඥා සංස්කාර විඥාන හතර තියෙනයි කියලා විඥාණය මේකෙදි පොඩි ගේමක් ගහනවා. එයා කියනවා අභාවයට කැමති වෙන්නේ එහෙමනම් භාවයට ඇති දෙයට කැමති වෙන්න ඕනේ. ඉතින් මේ දෙක බොහොම තාර්කික දෙයක්. මාර්ගයේ පිළි සමහරු ඇති දෙයට කැමති නැති දෙයට කැමති නැහැ. අත් විඥානය මෙතෙන්ද කියනවා දැන් බලපන් ඔබත් එක්ක කට්ටිය භාවනා කරන්න ආවා උඹට විතරයි මේක ආවේ දැන් ඔබ පොරක් තමයි. ඔබ දැන් අයියා තමයි, බක්කා තමයි, ඔබ ගරු තමයි, ඔබ මුතුන තමයි කියලා විඥානේ ඒකමොත් මේ අර සක්කාය දිටිය වඩන්න වන් අප්මන්ෂිප් එක ගන්න දඟලනවා. ඒක තේරුම් ගන්න සබ්‍රහ්මචාරින් වහන්සේලාත් එක්ක ඉන්න ඕනේ. කල්යාණ මිත්‍රෝ කැත නැතුව මූණට මේක කියන්න ඕනේ. ඒ වගේ මේක කියනකොට ඒක කරුණාවක් මෛත්‍රියක් බව මනසට යෝනිසුමනස්කාරයට වැටහෙන්න ඕනේ. ඒක මේ ලෝකේ තියෙන ධර්මතාවයක් නෙවෙයි. අපි දැන් ඔතෙන්ද ගියයි කියලා ඕක ඉස්මතු කරගත්තොත් ඒකම ඉදිරි ගමනට බාධාවක් වෙනවා. ඒ හේතුව මොකද? ආකාසානං ඡායතනෙ කියන ශූන්‍යතාවයට වඩා ඊ타ත්ම සියුම් දෙයක් තමයි විඥානං ඡායතන කියන්නේ විඥානෙ ඊට වෙදී අනන්තයි. හැබැයි ඔබ මේක තමයි මුළු සංසාරේ පුරාට පෝෂණය කෙරෙන්නේ. දැනවෝ නොදැන අපේ හිත සන්තෝෂ කරන්නේ අපි ඔක්කොම කරන්නේ. මොක කවුරුවක්වත් අහන්නේ මේ හිත මගේ සුභ සිද්ධිය බලනවද කියලා. හිත මට නිවන දකින්න උදව් කරනවා කියලා කවදාවත් නැහැ. විඥානය කියන්නේ අනිවාර්යයෙන්ම අපි ලව જાතිය බෝ කරන්න හැදිච්ච ඉන්ස්ටින්ක්ට් එකක්. ඒක සඳහා අත්‍යවශ්‍ය දේ තමයි මේ ඇති නැති පරතරය. ඉතින් ඒ සමහරු නැති දේ හොඳයි කියන ඇති දේට වැඩිය සමහරු ඇති දේ හොඳයි කියන නැති දේට වැඩිය ඒක තමයි known devil is better than unknown කියලා අපි මේ අප්තෝපදේශ හදාගෙන ඉන්නවා. ඒ එහෙම ලෝකයකට හරි අමාරුයි මේ ආකාසානං ඡායතනෙ ගියත් ඒක යට තාම හොල්මන තියෙනවා විඥානං ඡායතනෙ කියන්නේ. ඒක නාම ධර්මයක්. ඒක තමයි මේ ඔක්කොම මහවරා. මාත්‍ය සංවිධානයේ කියන මහවරා වගේ. දැන් ඒක අහුණයි කියලා හිතමු කාට හරි. ඒකට තියෙන ඒකට තියෙන ගැමි උපමාව නැත්තම් ගැමි ආදර්ශමේ නිහතමානී වෙන එක. කිසිම වෙලාවක මේවා කියා පාණ්ඩයන්ෙත් නැහැ. කිසිම ගුණයක් නැති කෙනෙක් විදිහට හැසිරෙනවා. කිසිම හැමදේම දන්නවා කිසිම දෙයක් වෙන්නන්න දෙන්නේ එතකොට විඥාණයට බෑ අපිව ජපෙනිතමාගෙන යාට ඕන විදිහට මේ මමයා ලොකු කරගෙන සක්කාය දිට්ඨි ලොකු කරගෙන self centered කතාවල් එන්නේ නැහැ. ඒ නිසා කියවනකොට බලන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. කියවනකොට බලන්න රචනයක්. කියවනකොට බලන්න රෙටොරික් ස්පීච් එකක්. ඊටසේ කොච්චර මම ආයන වැඩි කරගන්නවද කියලා. කොච්චරද කියනවා අපි මත් වෙලා අහගෙන ඉන්නවා. නමුත් ඒක අල්ලන්න පුළුවන් නම් මේ මොකාටද මේ කරකවන අරගෙන යන්නේ මම අයියා කරගන්නනේ මම අක්කා කරගන්නනේ ඒක තේරුනොත් ඊට පස්සේ ඒ මනුස්සයා කක්ක විදිහට තමයි තේරෙන්නේ ඒක දැනගන්න ඉන්ස්ටින්ක්ට් එක ඒක දැනගන්න ෆීලර් එක ඒක දැනගන්න පොරොත්තු ඥාණය බලාපොරොත්තු එහෙම නැත්නම් සූදානම් ශරීරය කියන එක මනසේ තියෙන එක කවදාවත් වැඩ කරන්නේ අපි හරි ආසයි වීරයන්ද වඳින්න. ඒකෙන් වෙන්නේ අපි දීන වෙන එක. ඒ මනුස්සයා වීර වෙලා තියෙන්නේ අපි දීන කරගත්තොත් විතරයි. නැත්නම් එයාට වීරෙක් වෙන්න බෑ. ඉතින් අපි හරි ආසයි බොහෝම යටහත් පහත් සෝචකී කරු ගෝලයක් වෙන්න. බුදුජානන්සේ එහෙම එකක් නෙමෙයි. ඒ වගේ සීල ශික්ෂාවේ එක ඇත්ත තමයි. සමාධි ශික්ෂාවේ ඇත්ත තමයි. මෙතෙන් ආවට පස්සේ කියනවා තෝත් එකයි මාත් එකයි. උඹ බණ කියන්න කවුද මට? ඔය ඥානකෝනික ස්වාමීන් වහන්සේ ජර්මන් කාර්යයේ ජූ කෙනෙක් දෙවනි ලෝක යුද්ධයට අහු වෙලා ඒ කතන්දරේ වෙලා පස්සේ බුද්ධිස් පබ්ලිකේෂන් සොසයිටි නැත්නම් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය හදලා ඒ රට අඳුරන්නේ නැහැ මෙයා කවුද කියලා එක දවසක් ඔඩියන්ස් එකට කතා කරලා තියෙනවා ඒ ශාස්ත්‍ර වඩින්නේ කියලා ඒක එච්චර කැමතිත් නැහැ අපේ ලොකු ශාන්සේ ඥානපෝනික ශාන්සේ 1901 ඉපදිච්ච පිරිස ආචාන්චා මේ ශාන්සේ ගියාට පස්සේ ජර්මන් ඔඩියන්ස් එකක්. ඒ ඥානපෝණික හාමුදුරුවෝ දන්නේ මොකද්ද කරන්න කියලා සාකච්ඡාවක් කරනවාද ඩිස්කෂන් මේ ටෝක් එකක් දෙනවා කියලා රසින් කියලා දිනන ටෝක් එකක් දීලා අපි ඕපන් ඩිස්කෂන් එකක් යමු කියලා. ඉතින් කතා කරගෙන පස්සේ දැන් ඩිස්කෂන් එකේ යද්දි හොඳම තරුණ වයසේ කෙල්ලෙක් ජර්මන් කෙල්ල නැගිටලා වොල මිස්ටර් ඥානපෝණික ඔයා ඔය ස්ටේජ් එකට නල්ල පචකෙලින් ඉන්න ඔයා කවුද? මොකද්ද මේ පෙන්වන්න හදන නාටකම කියලා? බයමයි දෙන්න මේකයි මොනවද මේ ඔබ මේ කියන්න හදන්නේ? දැන් ඕගනයිසර්ස්ට මොකද වෙන්නේ කියලා හිතන්නේ. ඥානකෝණික හමුරට මොකද වෙන්නේ කියලා ඥානකෝණික හමුර කිව්වලු මම මේ ආරාධනාවකට ආවේ. මට කිව්වේ මෙන්න මේ කියන්නේ කියලා මම කතා කරා. එතකොට ඔයා හිතුවට මම ඔයාට වැඩිය සුපීරිය නෙවෙයි. නමුත් ගන්ධස්සාරයි නෙවෙයි. කක්කනේ දැන් ලංකාවේ නම් සාමාන්‍යයෙන් මේ විදිහට හාමුදුරු කෙනෙක් දැක්කම මොකුත් කියන්නේ නැහැ. නමුත් අර කෙල්ල කතා කරලා නම් මිෂ්ඨ ඥානකෝණික ඔයාව ස්ටේජ් එකට නැගලා උච්චර පච කෙලින්ද ඔයා කවුද? ඇයි මං ඔයා කියන දේ පිළිගන්නේ ඕන? ආන්න මේ වගේ වාතාවරණයකදී මේ විඥාණය වැඩ කරන හැටි දැනගන්න අපි අන්තිම හම්බල් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ළඟ හම්බෙච්ච පුංචි පුංචි කෑලි නිසා අපි අනිකට වැඩිය නිකන් පෙන්වන්න හදනවා. බුදුජානකසේ කොච්චර පාරමිතා පුරලා තියෙනවද කියලා බලන්න අපිට අන්තිමට බුදුහාමුදුරු ඉස්සරහට හම්බල් වෙන්න පුළුවන් අපි නිහතමානී වෙන්න පුළුවන්. ඒ තරම් බුදුගුණ තියෙනවනේ. ඒක බුදුහාමුදුරු අපිට දීලා තියෙනවා ලෝන් එකක් විදියට. අපේ බිස්නස් එක පටන් අර ගන්නකො බය වෙන්න එපා. මයි ඉස්සරහදීම කොච්චර දෝ නියතමානීනි අපි ධන බිම ඇනලා ප්‍රශ්නක පිහිටවල වඳින්නේ ඒකනේ. ඉතින් දැන් කරන්න තියෙන්නේ තමන්ගේම ගුණ ඉදිරිපිට තමන්ගේම දක්ෂතා ඉදිරිපිටගෙන ආකාසානං ඡායතන විඥානං ඡායතනට යනකම්ම තේරුම් අරගන්නවා මේ යම් යම් කොටස් වලින් කාටවත් බැරි මට්ටමට මං යන්න ඇති. හැබැයි බුදුහමරුත් එක බලනකොට I am nowhere. ඉතින් ඒක තේරුම් අරගන්න යනකොට සයිකියාට්‍රිකලි හීනමානී තියෙන මිනිස්සු කියලා හිතන්නේ. නැත්තම් අධිමානී එයාට බෑ මේක අල්ලගන්න. ඒක හොඳ හෙල්දි සයිකොලොජි එකක් තියෙනවා. ඒකම කායික මානසික පීඩාවක් තියෙනවනම් එහෙම නැත්තම් අපි කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැහැ. ද්වි හේතුක හෝ ඒක හේතුක එයා හිතන අර කායික අපහසුකම නිසා ඉන්නම ඉන්ෆීරියොරිටි කියන්නේ. ඉතින් එයාටත් බෑ ඒ ಗುಣ තියෙද්දී ගුණ වසහාගෙන ජීවත් වෙනවා කියන එක. ඒක විඥානයේ දෙන්නෙත් නැහැ අපිට කිසිම ඉඩක්. එයා හැම වෙලාවෙම බලය තහවුරු කිරීමේ වැඩපිළිවෙලක් ඒක ඔය මැකියවිලියන්සම් කියන පොතේ මේ මැකියවිලි ලියලා තියෙනවා. අපි කොහොමද අවස්ථාව බලලා බලය තහවුරු කරන්නේ කියලා. එහෙම නැත්නම් රජ කෙනෙක් වෙන්න බෑ. ඒ නිසා මැකියවිලියන්සම් කියලා කියන්නේ කොත්තනක හරි ගමන්නේ අයියා වෙන්න ඕනේ. අක්ක වෙන්න ඕන. ඒකනේ අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. අපි නිකන් ඒ තැන්වල මේ ගේම අතහැරලා දැම්මනම් අපි තාම මේ මට්ටමට ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ මෙතෙක් ආපු ගමන නිග්‍රහ කරගන්න එපා. ඒක තියාගන්න. ඒකෙදි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉදිරියට යන්න යන්න වී කරලකට කිරි වදින්න වදින්න වී කරල පල්ලෙහාටනේ පාත් වෙන්නේ. උණ ගහක් කියලට යන්න යන්න උණ ගහේ දැල්ල බිමටනේ පාත් වෙන්නේ. එහෙම පලාතක්වත් කියන බෑන්ට අද තියෙන අධ්‍යාපන ක්‍රමේ. පුදුමාකාර විදියට අර කඩුව ගිල්ල වගේනේ මේ ඉගෙනගත්ත මිනිස්සු ජීවත් වෙන්නේ නැහැනේ බලන්නේ. ඇත්තකින් නෙවෙයිනේ බලන්නේ. මුන්ට හැදිලා තියෙන පිස්සුවේදී මුන් කවදානම් විඥානං ඡායතන කියන එක තේරුම් ගනින්ද බලන්න. ඒක ලියවලා අර අධ්‍යාපන කමිටියන විශාල පිළිකා තුනක් ඊර තියෙනවා කොන්ස්පිරසි තියරි කොන්ස්පිරසි තියරි නෙවෙයි ඒකට කියන්නේ හිඩන් කරිකියුලම් කියලා. මේ අධ්‍යාපනයේ හරහා මිනිස්සු සෝදපාලුවට ලක් වෙන හැටි. එකක් තමයි තමන්ගේ අම්මයි තාත්තයි මල්ලිලා නංගිලත් එක්ක හිටපු එක සමවයස් පන්තික 35 දෙනෙක් එක්ක පැය හතරක් තියෙනවා. ඌ සමාජශීලී කරනවා. අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් ඒකට පද්ධතිය හැදිලා තියෙන හැටි බලන්න. ඉස්සනම් ඉස්කෝලේ ගිය ගුරුකෙදෙට ගිය ඕන එකක්. කැමති නැති එක අකුරට යනවයි කියලා ටිකදී අයියා බැදිවලමයි ඉන්නකෝ මං ගුරු ගෙදරට ගිහින් කියන්නම්. ඌ බැද්දේ ඉන්නේ. ඉතින් කියනවා අනේ ටිකිට මල්ලී එහෙම කියන්න එපා. ඉදිරි කරව කොට ආරියක් මගේ ඔඩොක්කේ තියෙනවා. මං ටිකක් ඔයාලට දෙන්නම්. ඕක ගෙදර ගිහලා කියන්න එපා. ගුරු ගෙදර ගිහලා කියන්නත් එපා. දැන් බෑනේ. ඉස්කෝලේ ඇරි නැත්තම් අම්මලා දාත්තටත් නටුනේ. ඒ තරම්ම ඒ තරම්ම කොන්ස්පිරසි එකක් මේකේ තියෙනවා. දෙක හරි ගිය කාට තෑගි දෙනවා. ඒකවල නිකම්ම පුම්බනවනේ ඊයේ නෙතුල ගිහිල්ලා ගෙනවා එන තොගයක්. ගෙනල්ලා මට ඔක්කොම අද පෙන්න ඊයේ පෙන්නවා ගෙනල්ලා. මේ මෙමයයි මේ මෙමයයි මේ මෙමයයි මේ මෙමයයි ඒ තෑගි මට දුන දැක. අහන්න එපා කියන්නේ. හරිද? ඉතින් එතකොට ඒ ඒ දරුවට ඒ ලැබෙන ඒ දේ අනිවාර්යයෙන්ම අධ්‍යාපනය තව ඉදිරියට යන්න ලොකු ධෛර්යයක් ඇති කරනවානේ. නමුත් නිහතමානීකම කියන එක නිසා මට යන්න මගෙන් අවසර ගන්නවට කිව්වා උඹ මම උඹට අවසර දෙන්නේ උඹට ටෝක් එකක් හම්බ වෙන විනාඩි 5ක ඒ විනාඩි 5ේ සත්‍ය ගැන අඩු ගානේ මතක් කරගන්න ඕනේ. පස්සේ උ කොළේ මට ගෙනල්ලා පෙන්නුවා. එන්න කිව්වා මට මේකට හුඟක් උදව් වුණේ සතිය කියලා. ඉතින් ඒක තියෙනකොට එයා නිකම්ම නිකන් හම්බල් වෙන්න දැන් මෙතන ඉන්න පොඩි මේකානේ. උට ඕන දෙයක් අපිට කරන්න පුළුවන් නම් බාලෙක්. අන්න ඒක නඩත්තු කරනවා කියනක ඔය ඉහෙල්ලම පැලැන්තියට ගිහිල්ලා ඒ තියෙද්දි ඒ ඒ නිහතමානිකම නඩත්තු කරනවා කියන එක. ඉතින් ඒක දෙමාපියන්ගේත් වගේ කීමක් අපෙත් වගේ කීමක් ගුරුවරුන්ගේත් වගේ කීමක්. නමුත් අධ්‍යාපන ශිෂ්ටය තුල ඒක නෑ. ඊට පස්සේ වැරදුනොත් අනිෂ් කරනවා. කවුද බලය දුන්නේ? බිස්කෝලේ එන්නමත් ඕනේ හොඳටම වැඩ කරන්න ඕනේ නැත්තම් ගන්න. මල මගුලක් නෑ අප්පා මේක දඩුවනුවට දීලා හිර කරලා හොදි බහින්න මිරිකනවා වගේ වැඩක් නෑ මට මේක දිගටම තේරුණා මම දැට මට කියාගන්න හම්බුනේ නෑ කියාගන්න දන්නෙත් නෑ අධ්‍යාපනයේ මම දක්ෂ නැතුව නෙවෙයි මට පුදුම තරහක් තියෙන්නේ මේ ඔක්කොම රෙජිමෙන්ටේෂන් කරන විනාඩි 35ක් 35 දෙනෙක් ළමයි එක ටීචර් කෙනෙක් කියන පච ටික අහගෙන ඉන්න ඕනේ පව් අබ්බා. ඊට පස්සේ ඒ පචේ එහෙමම ලිව්වොත් තෑගිද්දෙනවා. ඊට පස්සේ ඊගාව පන්තියට දානවා. ඊගාව පන්ති ඊට වැඩි ටිකක් අමාරුයි. ඒකට ගියාම ආයෙ එකෙක් ඇවිල්ලා සුප්‍රබුද්ධ විජේට කතා කරන්නේ. දෙන පච අපේ යුනිවර්සිටි එකේ තිබුණේ බ්ලැක් බෝඩ් එක මේ පිටිය විතර ඇති ඒකේ මැද කෑල්ල එහාට මෙහාට කරන්න පුළුවන් දැන් වගේ ඕහෙ ප්‍රොජෙක්ට් එක සනම්මනම් තිබුණේ නැහැ. ඉතින් මම නම කියන්නේ ප්‍රොෆෙසර් ආපුවාම එයා ඉරිතුණක් ගහලා හැම සොයා ගැනීමකම දිගී ලියනවා. විද්‍යාඥයන්ගේ නම ලියනවා. සොයාගත්ත දේ ලියනවා. ඉතින් අර මුළු ලෑල්ලම අපි මතක තියාගන්නවා. උට කටපාඩම්. ඒ විද්‍යාඥයා අම්මත් නෙවෙයි අප්පත් නෙවෙයි දිගිනුත් නෙවෙයි හරහිනුත් නෙවෙයි අපිට අදාළත් නැහැ. ওই සීඩ්ස් කියන ඇට පිළිබඳව ටෝක් එකේදී මං ඉතින් බලාගෙන හිටිය මොන රෙද්දටද ওই මගුලක් ඕනේ නෑනේ අපිට අපිට කන්න මුං ඇට තිබුණා නම් ඉවරනේ අරකේ කතා කරන්නේ නෙළුම් ඇට ගැන අවුරුදු 1000 ගාණක් නෙළුම් ඇට වගේක් ගලක් ඇට තිබිලා මුකුත් වෙන්නේ නැතුව කොට ගත්තට පස්සේ ආයෙ පැලවිලා ඒ නෙළුම් ඇටේ වයබිලිටි එක මුකුත් වෙලා නැහැ ඊට පස්සේ මම පොත ඉල්ලගෙන බැලුවා සීඩ්ස් කියලා ඊයබුක් එකක් තියෙනවා. ඒකේ තියෙන සේරම මේ අක්ෂර කටපාඩම්නේ. ඉතින් එයා හිතන්නේ අපෙනුත් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි මහලු පල්ලම ඉන්නකොට මම කියනකොට නම් මිනිහා කවුද කියලා අහුවේ අපිත් එක්ක හිටපෙකාට. හිටපෙරුන්ට. අපි අන ගහන යන ෆීල්ඩ් එකට. බණ මහලු පල්ලම කියලා කියන්නේ අනුරාධපුරේ ගිහිල්ලා ගහක් පෙන්නලා මොකද්ද මේ භෝගේ මොකද්ද මේකේ වැරයිටි එක කොහෙද මේ ඇට හදන්නේ පුදුමාකාර ප්‍රතිශෝධයක් කරනවා අපිට නිකන් ඉන්සෙක්ටිසයිඩ් ගැහුවා වගේ ඇයින දවසට. එක්කෙනෙක් දෙන්නේ තෝරගන්නවා අහගෙන අහගෙන අහගෙන අහගෙන මාත්‍යෝ මමත් අහුවේ කියලා. මට බය දන්නේ නැතිකම නේ මට බනින්න හිතන මූණට මොන රෙද්දටද මේ කියලා. අපේ අපච්චි ගොයියා මමත් ගොයියා ඇදලා තියෙන්නේ ගොයි අවුලක මොකටද නෝකකට නද අපි ෂෝකේට වැඩි කරන්න යන සන්තෝෂේ. ඉතින් මෙව්වා අපිට ඔලුවට දාලා මේවා දන්නේ නැත්නම් මොඩේයි කියලා දන්නවනේ කියලා මේ අදාළ දෙයක් නම් කමක් නැහැ නේ බුදුජානන්සේ එහෙම දෙයක් අපිට කියන්නේ නැහැ. මෙතන ආකාසානංචයන්තේ විඥානචයන් කියන ගොඩක් ගැඹුරු ඇත්ත. නමුත් ඒක වෙරිෆයි කරන්න පුළුවන් දෙයක් නේ බුදුහාමුදුරු කියන්නේ අපිට බැන්න නේද හිරපන්. ගොන කියන්නේ ඔක්කොමලා ඉන්න ඕනේ මගේ මේ භවනා පන්තියට රෙජිස්ටර් වෙන්න ඕනේ ඔක්කොමලා නිවන් දකින්න ඕනේ මා අවුරුදු 7යි දෙන්නේ බැරනම් එලවනවා කියන්නේ මේ මේ දේ මේ දේ අපිට තේරෙන්නේ නැහැ. මොකද හේතුව මේ අධ්‍යාපනයේ ලැබපු සාපේ. අපේ හිත හරියටම අර ඊතලයක් විද්දා වගේ ওই කාගෙන යනවා මිසක් අපි මේ කරන්නේ මොගුල මොකටද කොච්චරක් එක නිවනට හේතු වෙනවද කොච්චර නිහතමානීකමට හේතු වෙනවද කොච්චර අහිංසක භාවයට හේතු වෙනවද කියන එක නෑ. නිසා අධ්‍යාපනයේ මුදල් එහෙම නැත්නම් සමාජ තත්ත්ව ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න බයලජ්ජා දෙක නැති වෙනවා. ඒකේ ලියලා තියෙන්නේ hidden curriculum and moral education කියලා. ඒ නිසා කියලා තියෙනවා මේ පළවෙනි ලෝකේ රටවල් වල අද ඇතින ජනතාවට කිසිම නායකත්වයක් හැකියාවක් නැහැ. සම්පූර්ණ නායකත්වය දෙන්නේ ඉන්දියන් කට්ටිය. ඔය 500 fortune companies වල CEOs ලා කවුද කියලා බලන්න. ඔක්කොමලා ඉන්දියාවෙන් තමයි යන්නේ. මොකද අරගොල්ලන්ට ඒ හදලා තියෙන මාන්නකාරකමේ හැටියට මේ emotional intelligence නැහැ. emotional literacy නැහැ. ඒ නිසා මහන්සත්කමන තමයි කටයුතු කරන්නේ. එහෙම බෑ. නායකත්වයට නායකත්වයේ තියෙන්න ඕනේ අනික් මිනිස්සු තේරුම් ගන්න හැකියාව. ඒක එච්චරම අදාළ නෑ මේ විඥානං ඡායතන කියන එකට. නමුත් මං කියන්නේ මේ ළඟාටරුවට පස්සේ ඒ ළඟා කරගත්ත දිනාගත්ත මේ කප් එක කොච්චරක් මගේ මාන්නේ වඩන්න එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය වඩන්න තෘෂ්ණාව වඩන්න උදව් වෙනවද කියන එක self exploration එකක් නැත්නම් ස්වයං විවේචනයකට යන්න ඕන. ඒක බුදුහාමුදුරුව අප වෙනුවෙන් කරන්නේ කරන්නේ හොඳට මතක තියාගන්න. ඒක අපේ අතටම දීලා තියෙනවා කන්නාඩිය මූණ බලපන් කියලා. ඉතින් එතකොට එයා තේරුම් අරගන්න මේ රූප ධර්ම නැති වෙච්ච ආකාසානංචායතනේ මිච්ඡර මහලු කොට උඹ සලකනවා නම් ඒකට උඹේ වේදනා සංඥා සංස්කාර විඥාන මොන තරම් පෝෂණයක් වෙන්න ඉඩ තියනවාද කියලා මොකද ඒ ගැන නොසලකා හැරීමක් වගේ වෙනවා. ඉතින් තමයි විඥානය පොඩ්ඩක් පුළු උසන්නේ. ඒකට තේරුම් ගත්තොත් එතෙන් නැමට ගේන්න ඕන උනේ ධර්ම සාකච්ඡාව. තේරුම් ගත්තොත් එයා ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම නැති කිසිත් නැති කියන තැනට යනවා. ඒක තමයි ආකින්චඤ්ඤායතන කියලා කියන්නේ. ආකාසානං ඡායතනෙ තියෙන රූප ධර්ම වල අභාවය. විඥානං ඡායතනෙ තියෙන්නේ ඒක ලැබුපෙන් එහාට ඇති වෙන මාන්නේ. අරුවට බැරි වුණා මට පුළුවන් වුණා මම මේමයි මම මේමයි කියලා ටිකක් කල් අල්ලනවා. ඊට පස්සේ අකින්චඤ්ඤායතන කියන්නේ රූපත් නැහැ වේදනත් නැහැ සංඥාත් නැහැ සංස්කාරත් නැහැ විඥානත් නැහැ. නැත්තම් අඩු ගානේ එවැනි தත්වයකට මේ සම්මාදිටිය හදාගෙන බලනවා මේ රූප නැතිවීම කෙලෙස් නැතිවීමට හේතු වෙන ඒකම මාන්නකාරකමක් වුණොත් ඕරම් භාග්‍ය සංයෝජන කෝක වුණත් උද්දම් භාග්‍ය සංයෝජන එන්න පුළුවන් රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා ඉඳී තියෙනවා මේක සමහරලාට මේ කියන தත්ත්වය ඇති වෙන්න පුළුවන් සෝවාන් සකදාගාමි වෙන්න ඇති වෙන්නත් ඉඩ තියෙනවා නමුත් තාම සක්කාය දිට්ඨි නැතුනට සක්කාය තියෙනවා තාම තණ්හාමාන දිච්චි ඒ වගේම දිච්චය දුර වුණාට තණ්හාමාන දෙක ඉතුරු වෙනවා. ඉතින් මම දැන් වැඩ හරි කියලා කියන්න පටන් අරගත්තොත් එයා කවදාවත් ඒක නැවත සලකා බැලීමක් කරන්නේ නැහැ. අන්නේ සලකා බැලීම කරන රූප වලින් එහාට ගිය වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ ඊට ඉස්සෙල්ලා අපි කතා කරපු විඥාන ස්කන්ධේ මේ ක්‍රියා වැඩ වැඩ පිළිවෙල බැලුවොත් මේ යාට තේරෙනවා මෙව ඔක්කොම අපි හිතට හිතාගත්ත සංඥා වගේක් එක තමයි ගමන යන්නේ. ඒක නිසා රූම ඕලාරිකත්ව ප්‍රතිලාභය ඊට පස්සේ රූපී ඊට පස්සේ තියෙන එක තුන්වෙනි එක ආත්මය සංඤී කියලා කියන්නේ. සංඥාමේ ආත්මයක්. ඒක අරූපී. කොච්චරද කියනවා නම් ඒ චිත්තහත් ධාරිපුත්ත කියන බුදුරජාන් වහන්සේ යම් කිසි කෙනෙක් ගියොත් ඒ සංඤී ආත්මයට අරූපී ආත්මයට යට කවදාක රූපය ගැන හිතන්නවත් බෑ හිතපු ගමන්ම යාගේ මානසික මට්ටම කඩා වැටෙනවා අර කවදාකවත් කාමය ගැන හිතන්න බෑ හිතපු ගමන් මේ කඩලා යනවා ඒ නිසා මෙතෙන්ද ගියා නම් යාට රූපී ආත්මය සහ ඕලාරිකත්ව ප්‍රතිලාභයේ කියන දේ ගැන කල්පනා කරන්න වෙලාවක් හම්බ වෙනවා කල්පනා කරනවා කියන්නේ පිරීම ඒ වගේම තමයි රූපී අත්පත්ලාභයේ ඉන්න කෙනාට කවදාකවත් අරූපී අත්පත්ලාභයක පාට මෙහෙමයි ගඳ මෙහෙමයි රස මෙහෙමයි හැඩ මෙහෙමයි හිතන්නවත් බෑ. ඒ වගේම මට කාම ලෝකේ හිතන්නත් බෑ. හිතුවොත් අර රූප தත්ත්වේ පිළිගෙනවා. පිළිගෙනවා. ඔය කාම ලෝකේ ඉන්න කෙනෙකුට කවදාකවත් රූප ලෝකයක් ගැන හිතන්න බෑ. අරූප ලෝකයක් ගැන හිතන්න බෑ. ඉතින් අපි මෙතෙක්වල් සංසාරෙ මෙච්චර සැරිසරලා තියෙන කාම ලෝකේ විතරනේ. ඉතින් අපි ළඟ කොච්චර ඒකට දැනුම තිබුණත් ඒක අනිවාර්යෙන් බරු බැඳා වගේ අල්ලහා මට්ටමටනේ අපි අදින්නේ. අපි රූප ලෝකෙට යන්න ගැත්තුනා නේ විශ්ව ඌව දැම්ම කරන්න ඕනේ තව වයසමදි අඩු ගානේ අවුරුදු 60වත් ඉඳින්න ඕනේ භාවනා කරන්න යන්න දැම්ම හදිස්සියෙන්න ඕනේ නැහැ කියලා පොඩ්ඩක් පස්සට දාන්න. ඒකමනේ ආගමෙන් කරන්නේ අපිට. ඉතින් පොඩි නිදර්ශනයක් කියනවා. මිනිස්සුયો අපි මේ මඟුල් සක්වලේ ඉන්න පල්ලෑම දත්වේ ඉන්න මිනිස්සුයෝනේ ඒ මිනිස්යාට මිනිස්සයෝ පේනවා. ඊට පල්ලෑයින තිරිසනුන් පේනවා. කවුත් කවදාකවත් චාතු මහරජික දෙවියෝ පේන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ සූක්ෂමයි. ඒක නිසා ඒගොල්ලන්ට කියන්න පුළුවන් ඔය එක එක නා කිව්වට විරුවට විරූපාස්ත දතරාස්ත වෛශ්‍රමණ කියලා හතර දෙනෙක් ඉන්නව පින්නවනම් වෙන්න බංකෝ. උඹලා නෙමෙයි පචන කෙලින්නේ කියලා. නමුත් චාතු මහරජික දෙවියෝ කවන්න පුළුවන් මිනිස්සුયો බලන්න පුළුවන්. හැබැයි යාමේ ඉන්න අය ඒගොල්ලන්ට පේන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉතින් සූක්ෂමයි. යාමේ ඉන්න අසුයාම කියලා දෙවි කෙනෙක් එයා මම අයියා කියලාගෙන තමයි ඉන්නේ. හැබැයි එහෙට යාමේ ඉන්න අයට ධාතු මහරජිකේ මනුස්ස ලෝකේ පේනවා ඉන්හාට උඩ තියෙන දිවි ලෝකේ පේන්නේ නැහැ. ඉතින් එයා ඒකේ අයියා වෙන්න පුළුවන් එයාට. උඩේව දැක්කනම් එහෙම එයාට ඉතින් පටේ තියෙන හරිපන්දන් රරිවන්දන් රෙද්ද පල්ලෙන් බහිනවා. එයා ඉන්නේ මේ දිවි ලෝකේ දෙවණියේ. තව උඩ තියෙන කොච්චර දෝ ගන්නවා. ශ්‍රියාමේ ඉන්න කට්ටියට යාම දිව්‍ය ලෝකයයි චාතුම් මහ චාතුම් මහරජගේ මනුස්ස ලෝකේ තිසන් ලෝකේ පේන. මේ නිම්මාන රතිය පේන්නේ නැහැ. නිම්මාන රතිය ඉන්න ඇයට පල්ලෙහා ටික පේනවා පරිනිම්මිත වසවත්තිය පේන්නේ නැහැ. ඉතින් මේ වගේ හයරාකියක් මේකේ තියෙන. ඉතින් අපි දන්න ශේෂ්ත්‍රයේ අත ගාල බලලා අද්දුතෝයි ප්‍රත්‍යක්ෂයි කියන කියන දේ කොච්චර අර්ධ සත්‍යද කොච්චර සාපේක්ෂ දෙයක්ද ඒකෙත් නැති අය, ඒ ධර්ම නැති අය අතර මම අයියා වෙනකොට මම අක්කා වෙනකොට දෙයියන්ට මොනවද හිතෙන්නේ නැද්ද? මුන්නිකමට මෙහෙට එහෙම ආවනම් මුන්ට සමාජික වත්තක් නැහැ. දැන් අපි රටේ දිවි ලෝකේ යන්නේ නෙමේ. බලි කාගෙන නටන්නේ. ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඉහළට යන්න යන්න යන්නට සටල් ස්ෆියර්ස් පේන්න පටන් ගන්නවා. ඒක බුදුජානනාංශය සඳහන් කරනවා මහා උස පහන් කනුවකට හෝ කන්දක් උඩට නැගපු කෙනාට ඈත සාවිය පේනවා. නැගපු නැති කෙනෙක් කිව්වොත් එහෙම මොනවා මචං පේන්නේ කියලා මට පේනවා මචං ඈත වැලාවක් පේනවා. ඉන්න ගින්නක් නැගිට දුමක් පේන කිව්වද තියෙනවනේ යකෝ මට පේන්නේ බෑ. බොරුනේ කියන්නේ. මට පේන්නේ නැහැ. කොහොමද කියලා දෙන්නේ? අර මනසේ වහන්සලා ගංග නැගපු නිසා නේ මනසට ඈත තියෙන වැවක් පේන්නේ. දුමක් නැගිලා පේන්නේ මෙයා කයිනේ ගස් ගොම්මනේ. ඌට පේන්නේ නැහැ. ඉතින් මෙව්ව කියලා දෙන්න පුළුවන් ද බලන්න අධ්‍යාපනයේ රේඛීය ක්‍රමයකට රේඛීය ක්‍රමය අවශ්‍යයි. නැත්නම් මේ කතා කරන දේ තේරෙන්නේ නැහැ. අවශ්‍යයි. නමුත් ඒක ඉහළට යන්න යන්න යන්න යන්න රතුළුන් ගිරිය පොත් අරිනවා වගේ යට යට තියෙන පොතු එන්න එන්න සියු. අපිට ඕනේ රතුළුන් වල රස තියෙන පිටම පොත් විතරනේ. පැංගිරි විශේෂනේ. මැද කෑල්ල ගෑවට ඔය රතුළුණු ගතිය නැහැ. ඉතින් අපිට ආසයි පිටපොත් රැකගෙන ඉන්න. උදා පුතක් පුතක් කියලා කියන්නේ ඔන්න ඔකට තමයි. මේ මිනිස්සයා නොදන්නකම කොච්චරද ඒ තාක්කල් වලපලයි. ඒ තාක්කල් අර දන්න දෙයට බැඳෙනවා. මොකද මේ අකින්චඤ්ඤායතනෙ කියලා කියන්නේ එයා ඉස්සල රූප ධර්ම වලින් වෙන් වෙලා ඊට පස්සේ මේ විඥානේ එතන ගැටේ ගහලා මේ සක්කාය දිට්ඨිය ඇති කරන්න හදනවා ප්‍රශ්න සාකච්ඡාදී කිව්වා වගේ එතෙන්ද ගියත් සක්කාය දිට්ඨිය 100%ක්ම තියෙනවා. අණ්ඩක්වත් කැඩිලා නැහැ. එයා හිතනවා නම් මම දැන් පොරක් තමයි මම බුද්ධ ශාසනය කරන කෙනෙක් මම භාවනා කරන කෙනෙක් කියලා එයාට කියන්න තියෙන්නේ. උඹ හිතියටත් වැඩි ටිකක් සක්කාය දිට්ඨිය වැඩි වෙලා තියෙනවා දැන්. ඒක තමයි පිස්සු ඩබල් කියලා කියන්නේ. භාවනා පිස්සු කියලා කියන්නේ. මේකට බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ ධම්මොද්දච්ච විග්ගහිතං මනං. මේ ධර්මේ භාවනා කරන නිසාම ඇතිවෙච්ච පිස්සු. අන්‍යවිලා පොඩ්ඩක් අත ගාලා බලන්න ගැටපු පුරාද්ද තියෙන කිය. හරියාගෙන එන්න එන්න එන්න එන්න මේ වගේ අන් එන්න පටන් අර ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඉස්සරහම ඒව අපිට කරන්න බෑ. මොකද ඒ තරම්ම ලොකු ශේෂ්ත්‍රයක් එහාට ගිහිල්ලා මේ මහා කරුණාවකින් මහා ප්‍රඥාවකින් මේ ටික දේශනා කරන්නේ යන්න ඕන කෙනාට විතරක්. හරියනවා කියන්නෙම වර්ධිනවා කියන්නේ. වරදිනවා කියන්නෙම හරියනවා කියන එකයි. මොකද වරදිනකොට තමයි කොහෙන් හරි ජිල් මාට්ටයක් දාගෙන ගැලවෙන්න බලනවා. වර්ගීයක වැඩකාරයෝ තියාන සේවකයෝ තියාගෙන ඔක්කොම අරයා මේ අලව්ව කරව ගන්න මිසක් ඒකගේ මොලේ කවදාවත් පාවිච්චි වෙන්නේ ඒක නිසා කියනවා ඉස්සරහට මොලේ ට්‍රාන්ස්ෆර් එක ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න පුළුවන් වුණොත් එහෙම දැන් කැවුත්ත ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවනේ පපුගඩුව කරනවා නම් දේශපාලනඥයෙක් මොලයක් ගන්න මොලයක් ගන්න කියලා බ්‍රෑන්ඩ් නිව් වැඩ අරගෙනම නැහැ. ඉස්සරහට ගිහලා කවුරු හරි කිව්වත් මේ මොලයක් සෙට් එක දැන් මේක ගොම තියෙන්නේ ඕක ඒක අයින් කරලා වෙන එකක් දාන්නේ. ඊළම තියන්නේ එහෙනම් දේශපාලනඥයෙක් එකක් ගන්න මොකද උන් වැඩ ගන්නෙම නැහැනේ ඔක්කොම සෙක්‍රටරියට කියනවා. අර ඒදිත් මම මතක් කරා ඔය මොකද මේ ඇමරිකන් දක්ෂම හොඳම ජනාධිපතිවරයා ඌ හරියම නිහතමානීව තමයි ඔය මේ මේ ඌ කියන්නේ හොඳ නැහැනේ මේ ජනාධිපති උතුමන් වහන්සේ තමයි ඔය මේ මේ මෙව්වා වාල් මේ වෙම නැති කරලා කරන ගේම් බ්‍රහ්මලිංග අපි ගියා බලන්න ගියා ෆොටෝ එක බලන්න ගියා ජපාන ගිහිලා. ඒ මිනිස්සයාට ඔෆිස් එකේ වැඩ කරන හරි සිම්පල් වැඩ කරන්නේ. කවුද කතා කරලා ඇහුවලු මේ කවුද කතා කරන්නේ කියලා. මම ටෙලිෆෝන් එකට මෙයා සෙක්‍රටරි නම අයිසි. මගේ නම මොකද? ඌට මතක නැහැ මේ ඒබ්‍රහම් ලින්කන් කියලා කියන්නේ මොකද ඌට නම මතක නැහැ. සිගතින් යවලා ඇයි සිගතිමේ මගේ නම මොකද? දන්නේ නැහැ. ඌ ගෙදර ගියාම වයිෆ් තමයි ගෘහපෝලික. ඌ දෙවන්නා. රටට නායකයා. මම ලෝකෙට ලොක්ක ලංකාවට දෙවන්න කියලා අපි කියනවා. ආන් මේ වගේ සෙල්ලමක් මෙතන තියෙනවා මේක චපල ගතියක් හෝ වංචනික ගතියක් හෝ ෂත ගතියක් නෙවෙයි මේ නියතමානී වීම සඳහා අපේ ගුරුතුමන් වහන්සේලා පාවිච්චි කරපු උපක්‍රම. ඒ අනුරාධපුරේ ඉන්න කාලේ අනුරාධපුරේ තියෙන කාලේ රජුරෝ හිටියේ මේ ගමනු කුමාරගේ මල්ලි තිස්ස සද්දා තිස්ස කියලා තමයි අපි නම් කරන්නේ ගොඩක් කල් රජ කරලා තියෙන ඔය රුවන්වැලි සාහිම වැඩ ඉවර කෙරුවේ ස්වාමීන් වහන්සේ එතකොට ඔය මේ ගමනු කුමාරයා ගමනු මහරජුරෝ නතර කරපු වැඩ ඔක්කොම ටික කරලා තියෙනවා. කරනකොට හැම පන්සලකම වගේ ඉඳලා තියෙන ගොඩක් හොඳ උතුමන් වහන්සලා රාතන් වහන්සලා ඉතින් හැම කෙනෙකුටම ඒ ස්වභාවය තමයිලු එයා විශිෂ්ටයක් දානවලු. ඒ කියන්නේ ඇත්තෙකුට නැගලා පෙරහැර පිට ගිහිල්ලා ඒක රෙකග්නයිස් කරගන්නවා. ඊට පස්සේ ඒක රජමහා විහාරයක් කියලා නම දානවා. දැන් අපේ නම්වැල කියලා එකක් තියෙනවනේ. ඒකේ තියෙනවා තිබුණු රජමහා විහාර ඔක්කොම. අපේ අම්මා දෙකේ පන්තිට ගියාට මුළු නම් පොතම කටපාඩම්. ওই දසවල් කියවන්න ඕනේ. ඉතින් ආරංචියක් ආවලු ඔය දැන් දුටුගම විශ්වවිද්‍යාලව තියෙන අන්නේක ළඟ පන්සලක් තිබිලා තියෙන ඒකේ 아무තෝ හරිම දක්ෂයි. මිනිස්සු ඔක්කොම නලව මේ 아무තෝ හරිම නිහතමානී. ඉතින් කවුරු හරි ගිහිල්ලා කියලා තියෙනවා මේ හාමුදුරුවෝ අසවල් හාමුදුරුවෝ හරිම අමුතුම જાති හාමුදුරු කෙනෙක් හරි ගුණවන්තයි හිල්වන්තයි කියලා. ඉතින් රජුරෝ කියවලු එනම් පෙරහැරලා ඇත්ති කරගන්න කියලා. ඉතින් දැන් රජුරුගේ පෙරහැර මේ පන්සල ගාවට කිට්ටු කරගෙන එනකොට ඔඩියාහාමුදුරන්ට එහෙන ජොලිලු දැන්. දැන් අද ඉඳලා අපි රජමහ විහාරය කරන්නේ. අපේ හජ්ජු අපේ හාමුදුරෝ දැන් රාජකීය පඬිත වගේ රාජකීය වෙනවනේ. හරි සන්තෝෂෙන් ඉන්නකොට මේ පෙරහැර හැරිලා ගියාලු. අනේ පොඩි හාමුදුරන් ෆුල් අප්සෙට් බලනකොට ලොකු හාමුදුරුවෝ පිළිකන පිළිකන පැත්තෙන් එළියට ගිහින් සිවුර ගලවලා දාලා අන්දනේ පිටින් වැල්ලේ රණම්මන ලියලියා ඉන්නවලු. රජු ඇහවලු මේ ඔය ඔය හම්බුදෝ රහතන් වහන්සේ ගැන බලපංකෝ සිවුරක්වත් දාගන්නේ නැහැ. අන්තික වැල්ලේ අකුරු ලියන එක ගැලපෙන්නේ නැහැ නේ ආමුදුරන්නේ. එහෙනම් අපි යන් කියලා රජුරු ගිහිල්ලා යනවා. පොඩි ආමුදුරෝ ගිහිල්ලා දන්න හරුප කියලා බැනන ලොකු ආමුදුරන බලන්න ඔබ වහන්සේ තැන්ද මැරලා යනවා. දැන් කරපු වැඩේ බලන්නකෝ. මේ උඩට බ්‍රෙෂීර් එකක්වත් අඳින්නේ නැතුව ඊට බහැලා මේ වැල්ලේ අකුරු ලියලා ඉන්නවා. දැන් රජුරු මොකද කියන්නේ? රජුරු තමලා ගහලා ගියා යන්නේ කියලා. ආ නම මන් දන්නේ නැහැ නේ එහෙම එකක් උණයි කියලා. මම ඉතින් ඔය එළියට ගියා තමයි කිව්වා. තමයි තමයි. අපි තමයි අන්තිමට ගෙවන්නේ කියලා කියලා පොඩි ආම්දර හොඳටම දොස් කිව්වා. ඊට පස්සේ ලොකු ආම්දර කිව්වලු <clears throat> මේමයි පොඩි නම මන් තව දවස් හතකින් පිටමම් පානවා අපවත් වෙනවා. හැබැයි මගේ මිනිය හොල්ලන්නවත් බෑ. මම අධිෂ්ඨානයක් කරලා පිටමම් පාන්නේ. රජුරු ඇවිල්ලා අත තිබ්බට පස්සේ මිනිය කෙලිම චිතකෙට යනවා. කියලා පොඩි හාමුදුරන් විතරක් කියලා දවස් හතකින් පිරුණම් පැවරුවා. එහෙම නැත්නම් අභාව ප්‍රාප්ත වුණා. රසිත විශාල චිතකයක් අදලා ඉතින් දන්නේ නැති ඉතින් ඒ සාමාන්‍ය දායකයෝ කරනවානේ කියලා මිනිහ උසන් ගන්නවලු මේ උසන් බෑ. ඉතින් කසුකුසු දිගට යනකොට පොඩි ආමරණින් ඇහුවලු මේ මොකද මේ මේකට ඊට පස්සේ කිව්වලු මෙන්න මේව කතාවක් කිව්ව මම විශ්වාස කරේ නෑ. මේකට රජ්ජුරුව ආවොත් විතරක් අත මේක මේ මිනිහ උසන්න පුළුවන් පස්සේ රජුරොන්න ගිහිල්ලා කියලා කියනවා මටකද ඔබතුමන් ආසරේ දා කිව්වයි ගිහිල්ලා මගට හැරිලා ආවනේ හිත නරක වෙලා අනිල් සංසය අපවත් වෙලා කියනවා ඉතින් හරි මොකද කරන්න කියන්නේ ඔබ වහන්සේ ගිහිල්ලා දෙවියන් වහන්සේ මේ මේ පස්වන් දාසකට බුදුවන්න දෙවියන් වහන්සේ ගිහිල්ලා මිනිහට අත තියනකම් මිනිහ කොල්ලන්න බෑ කියලා පස්සේ රජුරෝ ගිහිල්ලා ගියාට පස්සේ මේක හරි ගියා පස්සේ චිතකේ සෑහෙන ධාතු tempත් වෙලා තියෙනවා ඉතින් ඊට පස්සේ රජුරෝ අර රජමහා විහාරකේ නම්බෝ දීලා විහාරයට සැලකුවා. මේ අර ස්වාමීන් වහන්සේ නිහතමානීව අපවත් වුණා. මෙන්න මේ වගේ වැඩ ඒ Tamange ಗುಣ වසංගා ගැනීම සඳහා කරපු දේවල් පුදුම විදිහට අටුවා කතාවලයි මේ විසුද්ධි මාර්ගයේ තියෙන. ඒව බුරුම කට්ටිය හොඳටම දන්නවා. මොකද මේ කට්ටියට අනිවාර්ය විශයක් එක ඉගෙන ගන්න ඕනේ. තායිලන්තෙත් දන්නවා. එන්නේ මුවාවෙන් තමයි මේගොල්ලෝ ලංකාව දිහා බලන්නේ. අද ඉන්න මාන්නක්කාර පෙරේත 70 දිහා දකිනකොට ওই මිනිස්සුන්ට මොකද හිතෙන්නේ? එන්නේ ලංකාවට ඔක්කොමලා රහතන් වහන්සේලා කියලා හිතාවි. මාලිගාවට ගිහිල්ලා එනකොට සිරපු දෙක උස්සලා. මාලිගාව ෂූ පැලස් කියලා අපි කියන්නේ. ඔය පාට සිරපු දෙයක් දාගෙන යනවා. එතන කියනවනේ සිරපු වනලා කැමති දෙයක් දාගෙන ඉන්න කොහෙන්ද මගේ අලු සෙල්ෆියක් අද මේ මාලිගාව ජූ පැලස් එහෙව් ශ්‍රී ලංකාවේ උපදිච්ච જાතියක් අපි ඒක තේරුම් අරගන්න ඔය මොන තාරාතිරම් මොන නම්බුනාම මොන ආවසත්කාර සම්මාන සිලෝක කරුවත් හරියන්නේ නැහැ. ඒ එකේ හැම එකෙම මම ඔලු උසනවා. ඒක පෙන්ලා දෙන්න සෑහෙන්න යාළුවෝ කෙරුවට අපි කැමතිත් නැහැ. ගහන්න ඕන මූණකට රිවර්ට් වෙන්නම ගහන්න ඕන. හොඳට දාලා කේක් එකට ගහන්න ඕන පචස් දාලා අයිසින් දාන්න නැතුව ගහන්න බා. ඉතින් මේ ගහනකොට ඉතින් කිසිම අනුකම්පාවක් නැති දෙයක් නැති මේ මේ තථා සරුපයටත් අනුකම්පා කරන්න කියන බලන්න මට ගහපු ගැහිල්ල හැටියට මම හොම්බෙන්නේ ගියේ කියලා. ඉතින් ඒක හැමෝටම කරන්න බෑ. හැමෝටම කරන්න බෑ. ඒකේ මම අන්තිම දක්ෂය තමයි බුදු පන්දි ස්වාමීන් වහන්සේ. ඒකට මාස්ටර් වැඩ ගන්නවා කිව්වම හොම්බෙන් යන වැඩ ගන්නවා. හැබැයි වචනයක් දෙයක් කියන ඔක්කොම මකලයන්. ඒ තියෙද්දි ඒක කෙරුවොත් විතරක් ශාස්ත්‍රයේ හිටිනවා. ඔගොල්ලෝ කියවන්න මිලරේ පාගේ නෑ මිලරේ පාගේ චරිතය. එයා ගිහිල්ලා මාප කියන ගුරුවරයාගෙන් ශාස්ත්‍රය ගන්න ගියාම එයාට දෙන වද ටික අපි යුනිවර්සිටි රැක් කරනවා කියලා කියන්නේ. ඒව සිම්පල්. මෙව්ව හැම හිතා ගන්න බැරි වද දීලා වටන්න පුළුවන් විදිහට වටලා බලනවා මොකද ශ්‍රද්ධාව කැඩෙන්නේ නැද්ද කියලා. ඒ හරි ශ්‍රද්ධාව උපයාගන්නේ වෙන වෙන ක්‍රමවලින්. ඊට පස්සේ සතත අභ්‍යාසය කඩා ගන්න නැද්ද කියලා. ගුරුවරයෙක් දෙන සාකච්ඡාකාරීකම කඩා ගන්න නැද්ද කියලා. ඉතින් ඒවට ඒ ගුරුවරයා ඒ වෙලාවට ඕනේ ටැක්ටික් එකක් තමයි දාන්නේ. දාලා වටනවා. වටනවම නෙවෙයි. වැටෙන්න ගියාම කරබන බලන්න වැටෙන හැටි. මොනවක්වත් කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය සදාචාරයේ හෝ සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ නෑ. ඒකේ ප්‍රඥා ශික්ෂාවට ගියාම ඒක වෙනමම ස්පෙෂල් ටාස්ක් ෆෝස් ට්‍රේනින්ග් වගේ එකක් තමයි. දැන් පොලිසිය හොඳම කට්ටිය තමයි special task force task force එකට ගන්න. අරගෙන හතුරෙකුට අහුවෙච්චාම දෙන්න තියෙන වද ටික සේරම දෙනවා ට්‍රේනින්ග් එකේ. තලනවා තලනවා පිටට කබරහමක් වගේ වෙනකම්. ඊට පස්සේ තමයි දාන්නේ ෆීල්ඩ් එකට. උන් එනකොට තමයි ටෙරරිස්ට්ට බය වෙනවා කියන පුදුම බයයි. මොකද මේ ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකේ ට්‍රේන් කරපු එකනේ ජාතික වස්තුවක්. මේ තරම් කැම්ප් එකේදී පුහුණු කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ එකක් තමයි මේ තේරවාදී ශාසනයේ තියෙන්නේ. ඉතින් මේ ආකින්චඤ්ඤායතන විඥානං ඡායතන ආකාසානංචාරය කියන යෝගාවචරයට පේන්නේ හිස්තන කියන එක තමයි. නමුත් ඒකේ මට්ටම් ගොඩාක් තියෙනවා. යෝගාවචරය කිව්වට මේක මේ මේ සංඥා වේදිත නිරෝධයේද මේක අනිමිත්ත සමාධියද මේක ශූන්‍යතාවයේද මේක හිස්තනික ඔව් ඔව් ඔව් කියන අර බබාගේ භාෂාවෙන් වෙන කියන දෙයක් නැහැ. ඒක සමඩන් සුද්ධ ගන්නලා කියලා දෙන්න බෑනේ. දැන් මේකේ පෙන්නනවා බුදුජානසී සිවියෙන් සිවිය වෙන් කර කර ඉතින් ඕකට තමයි බුද්ධ ඥාන කියලා කියන්නේ. අපිට ඒව මේ මේ ලිනියර් এডুকেෂන් එකේ අපිට කියලා දෙන්න අමාරුයි. ඒ වගේම මේකේ හැම හන්දියකින්ම ඊගාව හන්දියට කනෙක්ෂන් එක පෙන්වන්නෙත් නැහැ. නිකන් ඩොට් ඩොට් ලයින් එකක් තියෙනවා. Taman ඕනේ ඒ ටික සම්බන්ධ කරගන්න. ඒක නිසා මේ ගොඩක් මම කියන්නේ මට හිතිච්ච දේවල්. මම කියවනකොට මටත් ඒ කිසිසේත්ම අට කතාවෙන් හෝ පරිවර්තනයෙන් ඒ සම්බන්ධතාවය පේන්නේ නැහැ. ඒ වුණත් ඒ දැන් මම කියපු දේ වුණත් ස්ථාවර කරන්න හොඳ නැහැ. භාවනා කරලම නැවත නැවතත් කරලා අප්‍රත්‍යහත ධෛර්යය වැඩ ගියේම පාවා දෙන්නේ නැතුව නැවත නැවතත් ඒකම කිරීම අපි වශීතා පුහුණුව කියලා කියනවා නැත්නම් සීසනින් කියලා කියනවා එහෙම නැත්නම් ආසේවන ප්‍රත්‍ය කියලා කියනවා ඉතී ආශේවන ප්‍රත්‍ය සාමාන්‍ය මේ කාම ලෝකේ ඉන්න අයට තේරෙන්නේ නැහැ මොකක් ලබා ගන්න හදනවද කියලා දන්නේ නැහැ නේ. මොකද මෙතෙන් එන්නට ඕන මොනවක් නැති එකක් නෙකේ. ඉසල ඉසලන නිමිත්ත තිබුණානේ. ඉසල ඉසල සත්‍ය තිබුණානේ. ඉසල ඉසල සමාධිය තිබුණානේ. මේ ශේරම අන්තිමට පේනවනේ අකින්චඤ්ඤායතනනට මේ ශේරම අතරින්ද වෙනවා කියලා. ආකාසානංචයතන නිමිත්ත තතාරන අනිමිත්ත වෙනවා. ඊට පස්සේ පණිදි කියලා කියන්නේ බලාපොරොත්තු වෙනවා. අපනිහිත වෙනවා. අනිදි නෑ. ශුන්්‍යත වෙනවා. ඒ ශුන්්‍යත වෙන්නේ රූපෙන් විතරක් නෙවෙයි. විඥානං ඡායතන එතන ගන්තිය ගහන හැටි පේනවා. ඊට පස්සේ ඒකත් තැල්ලා අරූප ධර්ම වලට ශුන්‍යතාවයට යනකොට ඒක අපි මේ පොතේ තියෙන දැනුමෙන් කියන විදිහට මට තේරෙන විදිහට කියන්නේ ආකින්චඤ්ඤායතන කිසිත් නැහැ කියන එක. නකින්චති කියන එක තමයි අකින්චන කියලා දාලා තියෙන්නේ. අකින්ච අකින්චන භාවය අනන්තයි. කිසිවක් නැතිකම අනන්තයි. දේවල් සීමිතයි. ඕනම රූප ධර්මයකට බෝඩර් එකක් තියෙනවා, මාජින් එකක් තියෙනවා, බවුන්ඩරි එකක් තියෙනවා. නාම ධර්ම වල ඒක නැහැ. නමුත් නාම ධර්මත් ඇත නැත කියන එක තේරුම් අරගන්න පුළුවන්. ඒකේ අභාවයට අපි භාවනා කරන්නේ විශේෂයෙන්ම අපි දන්නවා අපි සතියට කැමතිනේ. මේ සතිය තියෙන්න ඕනේ කියලානේ භාවනා කරන්නේ. ඒ වගේම සමාධිය ඊටත් එහායි තියෙන බැහැය. ඊට පස්සේ ප්‍රඥාව. මේ සේරම දේවල් අපි දාපු ලේබල් ටිකක් විතරනේ. මේ බුදුජානක මොකද්ද මේ කිව්වේ කියන එක දන්නේ නැහැනේ. ඒ නිසා සතිය කියන එක ඔය මට්ටමට යනකොට ඉවෝල්ව් වෙලා ඉවෝල්ව් වෙලා එහෙම නැත්නම් විපරිණාමයට පත් වෙලා පත් වෙලා සතිය එනවා බොජ්ජංග මට්ටමට ගියාම සති සම්බොජ්ජංගං කෝ වික්කවේ භාවේත විරාග නිසිතං විවේක නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගාන පස්සේ විවේකීව මේක දිහා බලන්න සතියේ නැහැටි බලන්න යන හැටිත් බලන්න. ඉතින් අපිට යන හැටි බලනකොට පුදුමාකාර බයක් නේ බලන්න මෙච්චර අමාරුවෙන් හම්බ කරගත්ත දරුවා අතිේම මැරෙනකොට කිසා ගෞතමීජින් පුළුවන් දප්ප සන්තෝෂ වෙයි. අමාරු. තමන්ගේම දරුවා ඉතින් ඇහැලේ කොළහාමින්නේට කිව්වට පස්සේ කුමාරි හාමිට දරුවා වනේ ලාලා කොටපන් කියලා. ආ බෝ. රජුරු පත්‍රිප පිළ බලාගෙන ඉන්නවා. රජු බණ්ඩ ගත්ත කැපුවා. ලොකු බණ්ඩ කැපුවා කැපුවා. අර පොඩි එක දාලා වනේ ලාලා කෙටුවා. ඊට පස්සේ ඇහැලේ කොළ කුමාරි හාමිට ගිහිල්ලා බෝගම්බර වෙවි දැම්මා. බොරු කතාවක් කියලා කියනවා. මොගොල්ලෝ රැයට ඉන්නේ බය වෙන්න ඕනේ නැහැ. මේ මම නිකන් කිව්වේ. ඉතින් ඒ වගේ ඒක නැති යනකොට මේ මිනිස්යා දිහා මේ යෝගාවචරය දිහා දෙයියෝ බලනවලු. බ්‍රහ්මයා බලනවලු. බලලා කියනවලු නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම යසතේනාපි ඥානාම්පේ යම්පිනිසාය ජායති. අනේ මේ උත්තර පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. මේ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. එයා භාවනා කරන්නේ අහවල් දෙයකටද කියලා දෙයක් නැහැ. දීයන්ට හිතා ගන්නවත් බෑ. බ්‍රහ්මෙන්ට හිතා ගන්නවත් බෑ. ඒගොල්ලෝ රම්මුතුන් නම නම වඳිනවලු මේ භාවනා කරන යෝගාවචර දැකලා. ඒ සත්‍ති සත්තා දේවා උලාරා සම්හා විමානා අබිනික්ක මිත්තා නීලං නමස්සන්ති පසන්න චිත්තෝ ගයසන්ති ආංශකූලං කියලා. 500ක් 700ක් දේව රාජගොල්ලේ කියන්නේ බ්‍රහ්ම රාජගොල්ල ඒ මිනිස්සු බලන්නේවත් නැතුව ලං මේ මනුස්ස ලෝකෙදී ඒ තරම් ගන්ධස්තරයි මේක. බ්‍රහ්මෙන් බලන්නේවත් නැහැ මොකද ඒ තරම් හැතැම්ම හතරකට කිට් වෙන්න බැරිලු මේ සඩු ගඳට. මානව අපි කියන්නේ ජීවන සුවඳ කියලා කියන්නේ. මිනිස්සුගේ තියෙන හඩු ගඳට. නමුත් එක අවස්ථාවක 700ක් තමන්ගේ විමාන වලින් එනට ඇවිල්ලා manussතෝක දිහා බලනකොට දැක්කලු මේ නීල කියන මහරතන් වහන්සේ තුසානෙකට ගිහිල්ලා මිරිච්ච මිරිච් මැරිච්ච කුණක පාංශකූලේ ගන්නවා ඒක සිලි සිලි ගාලා පනවලු. කෝටු කැලලක පටලවගෙන ගිහිල්ලා වතුරේ බඳිනවා දවස් 7ක්. ඒ වගේ ඒක කපලා කඩ කපලා බැඳලා මහලා ඇඳලා කපබින්දු තියෙනකොට හත්සරයක් වඳිනවලු. එච්චරයි දකින්නේ මේ මනුස්ස ලෝකේ ඉන්න වැදගත්කම. අපි හිතන්නේ නෑ නෑ අර සම්මානේ ලබා ගත්තොත් මේ ඡන්දේ ලබා ගත්තොත් අපිත් පොරවල් කියන. ඒක ඇත්ත මේ මිනිස්යන් අතර එහෙම තමයි. නමුත් දෙයයන් ප්‍රඥයන් අතර Taman භාවනා කරන්නේ මොකටද කියලා දන්නේ නෑ. ඒ කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැති වුණත් හරියට වෙලාවට වාඩි වෙනවා, හරියට වෙලාවට සක්මන කරනවා, හරියට වෙලාවට දානේ වළඳනවා, හරියට වෙලාවට දත්ම දිනවා සතියෙන් නානවා කනවා බොනවා ඔක්කොම අහවල් දෙයද කියලා දන්නේ නැති එක අගේ වෙන තැනක් තමයි මේ අකින්චඤ්ඤායතන කියලා කියන්නේ. ඉතින් ඉස්සෙල්ලා තමයි ලෝකේ තියෙන ග්‍රාම සංඥාව අයින් කරලා, අරඤ්‍ය සංඥාව අයින් කරලා, පටවි සංඥාව ගලවලා ඒකත් ගෙවම් කරලා ආකාසානංචායතන වෙනවා කියලා කිව්ින් සෑහෙන කුණු ගොඩයක් ගිහිල්ලා. නමුත් මේ රත්තරන් බඳින මිනිස්සයා වතුර දාන මාස උහි සුද්ධ කර කර ඉන්නවා. ඊට පස්සේ ආකාසානංචාරය ඊට පස්සේ විඥානංචාරය ඊට පස්සේ අකිච්ඡඤ්ඤායතන කිව්වහම එකම තමයි අභව ප්‍රඥප්තිය තමයි පුදුමාකාර ලේයර්ස් පුදුමාකාර නිකන් අවක්ෂේප වෙන්න වගේ කුණු අපි අර මයින් ජායකේ පෙන්වන්නේ කලසල කලසල පින්නුවට පස්සේ එන්නේ එන්නේ එන්නේ එන්නේම තැම්පත් වෙන්නේ ආන්නේ වගේ තැන් වලට යනවා ඒක ඒවට අපි නම් දෙන්න ගියොත් මේ පවතින වෝහාර ධර්ම වල හැටියට අපි ඇසියුම් කරා වෙනවා නැත්නම් හිතලුවක් කිව්වා වෙනවා යෝගාවචරයෝ ඒවා පාවිච්චි කරනකොට ඒවයේ වැරදි කරන අදහසින් නෙවෙයි කියන්නේ. මේ වුණාට මේ වගේ සූත්‍ර මේකෙත් තියෙනවා සාමාන්‍ය ආනන්ද සප්පයි සූත්‍රෙත් තියෙනවා. ඒ සූත්‍රවල මේ ගැඹුරු මට්ටම් හරියට විස්තර කරලා කියනවා. කිසිම දවසක බණකට කතා කරන්නේ නැහැ. මොකද කාටවත් එහෙම ෂෙයා කරන තරම් එක්ස්පීරියන්ස් නැහැ. තිබුණත් ඒක හරියට hard and fast අර්ථකථනයක් නැහැ. වෙලාවෙන් වෙලාවට තමයි තියෙන. හොඳම වැඩේ තමයි තමන් කරලා තමන්ට තේරෙන දේ කවදාකවත් හිතන්න බෑ වැඩි ඉවරයි කියලා. තව මේකේ සුද්ධ වෙන්න තියෙනවා. තව මේක රිෆයින් කරන්න ඕනේ. කරගෙන කරගෙන යනකොට ඒ හරිය ඒ සුද්ධ කරලා ලැබෙන ප්‍රතිඵලය කවදාවත් Tamanට නෙවෙයි. ඒක මානවය වෙනුවෙන් කරන වැඩක්. මානව ප්‍රජාව වෙනුවෙන් කරන වැඩක්. අයිතිවාසිකමක් කියන්න බෑ. කියන්න පුළුවන් නම් සක්කාය දිට්ඨිය වැඩෙනවා. ඒ කියන්නේ කරන්නම් වාලේ කරනවා. නිසා අපිට 84000ක් මහරහතන් වහන්සේලා ඉන්නවා. 80ක් රහතන් වහන්සේලා ඉන්නවා. 80ක් මහරහතන් වහන්සේලා ඉන්නවා. බුදුපසේ බුදු උත්තරමයන් මේකට පෙරහැරේ පෙරමුණ ගරගෙන තියෙනවා. අපි නිකන් අයියා වෙන්නේ නැතුව අක්කා වෙන්නේ නැතුව මුදුන වෙන්නේ නැතුව ගරු වෙන්නේ නැතුව අපි නිකන් සාමාන්‍ය සිරිබිරිස් කෙනෙක් වගේ ඉදිරියට යන් ඒකෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාටම සිරිවිරිස්සෙන්න ලැබේවා කියලා